බොහොමයක් කෙටි ප්‍රශ්න දීර්ඝ ප්‍රශ්න දෙක තුනකුත් තියෙනවා. හොඳයි. ඔබ වහන්සේගේ අවසරතු මම මේක ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මම අවුරුද්දක් සිට භාවනා කරන යෝගියෙක්නි. මට ගුරුවරයෙක් සිටියේ නැත. නොදන්න කමට මා නාසිකාග්‍රේවත් උඩුතොලේවත් සිත තියාගත්තේ නැහැ. ඇතුල්වන පිටවන හුස්ම දිහා බලන්න පුරුදු වුණේ. කාලයක් යන විට මගේ සිත සමාධියකට සමාධියකට සතියකට හුරු වුණා. හුස්ම රැල්ල සියුම් වෙලා කය නොදැනී ගියා. 2017 දෙසැම්බර් මාසයේ ගරු චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි මම කයට සිත පිහිටුවා චංචල කම්පන බලන්න පුරුදු වුණා. අවුරුදු පුරාම සෑහෙන කැපකිරීමක් කළා. දැනට ඇති ප්‍රශ්නය ආස්වාස ප්‍රාස්වාස කය ඇතුළේම සියුම් ලෙස එතන එතනම නැති වෙනවා. වේදනා කම්පන චංචල ගති එතන එතනම නැති වෙනවා. සිතුවිලි වරින් වර එනවා. එන සෑම අරමුණකටම මම එතන තිත්තියන් යනවා. වගේ වේගයෙන් යනවා. මා ආස්වාස් ප්‍රාස්වාස නොබලා ඉන්න හැදුවත් වාඩි වෙන විට ඔක්කොම මේ විදියට සිද්ධ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා භාවනා කරන මග වැරදිලාද? මට නැවතත් උපදෙස් දෙන්න. හරි මාර්ගයට යාමට ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා. හොඳයි. සක්මන් භාවනාව. සතියෙන් දැනෙන දේ සමග සක්මන් කරමි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි මම හිතන්නේ දැන් කියන්නේ අපි ආනාපාන සතියේදී අපි පොඩ්ඩක් දැනගන්න තියෙන්නේ හුස්ම රැල්ල අපි එක ඇතුළට යන්නේවත් නැත්නම් පිට වෙන හුස්ම රැල්ල එක පිටට යන්නේවත් නැහැ. අපි සාමාන්‍යයෙන් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. එතකොට අපි එතන නාසිකාග්‍රේ ප්‍රදේශය අත උඩු තුල ආශ්‍රිතව හිත රඳවගෙන ඉන්නවා රඳවගෙන ඉන්නකොට ඔන්න අපිට තේරෙනවා මෙන්න හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා නැත්නම් ආස්වාසයක් ඇතුල් වෙනවා කියලා තේරෙනවා. ඉතින් අපි හිත එහෙ මෙහෙ යවා ගන්නතෝ උත්සාහත් වෙනවා මේ ඇතුල් වෙන හුස්ම රැල්ල දිහා සතියෙන් ඉන්න අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපි හිතමු ඔන්න හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම ඇතුළට ගියා. ඒක අවසానයි. ඒත් අපි ඒකත් එක්ක ඇතුළට යන්නේ අපි ඉන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. අපි එතන නැතර වෙලාමයි ඉන්නේ. ඊළඟට ඔන්න ආයේ ප්‍රස්වාසය සිද්ධ වෙනවා. අපි ඒක හොඳට දැනගන්නවා. ප්‍රාශ්වාසයත් අවසන් වෙනවා. ඒත් අපි ඒකත් එක්ක එළියට යන්නේ නැහැ. අපි මෙතනම නාසිකාග්‍රේ ප්‍රදේශයෙන්මයි රඳවගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සතිය කියන එක හඳුන්වනවා දොරටුපාලයක් වශයෙන්. කියන්නේ උපමාවක් වශයෙන් හඳුන්වනවා දොරටුපාලයෙකුට. දොරටුපාලයක් කියන්නේ ඉතින් අයාගේ කාර්යභාරය තියෙන ඇත්තටම දොරටුවෙන් ඇතුල් වෙන එන අය හඳුනා ගැනීම. ඉතින් නැත්තම් පරීක්ෂා කිරීම. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ සතියත් කරන්නේ. නිසා අපි දොරටුපාලයා ඒ එන කෙනා එක්ක ඇතුළට යන්නේවත් පිට වෙලා යන එක්කෙනා එක්ක එළියට යන්නේවත් නැහැ. එයාගේ රාජකාරියේ තියෙන දොරටුව අභියසමයි. දොරටුව ගාවමයි. අන්න වගේමයි අපිත් මේ සතිමත් භාවයේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ පවත්වනවා. ආවොත් හුස්ම බලනවා. ආවේ නැත්නම් අපි හොඳට බලාගෙන එතන අවධානය තියාගෙන ඉන්නවා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි ආනාපාන සතියේදී මුල් කොටසේ පටන් ගන්න තියෙන්නේ. ඊළඟට දැන් මෙතන සඳහන් වෙලා තියෙනවා දැන් ওই විදිහට හිතේ යම් පමණක එකදාවයක් ඇති වුණා. ඊට පස්සේ දැන් මේ කායික වශයෙන් විවිධාකාර දේවල් දැනෙනවා. එතකොට මේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරනවා කියලා කිසි වරදක් නැහැ. ඒ කියන්නේ ආනාපාන සතියෙන් යම් පමණකට හිතේ එකඟතාවයක් ආවහම කියන්නේ මම මේ අදහස් කරන එකඟතාවය හැබැයි පොඩ්ඩක් අපි තේරුම් ගත යුතුයි. ඒක පාටම මේ හුස්ම දෙකක් බලලා ගන්න එකඟතාවයක් නෙමෙයි. ඊට වඩා ටිකක් ගැඹුරකට යන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු මුලින් අපි සතිය පිහිටව ගන්නවා. ආස්වාසයක් ප්‍රාස්වාසයක්. ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා සතිය පිහිටව ගන්නවා. අපිට ඒකත් අමාරු නම් මෙනෙහි කිරීමක් පාවිච්චි ගන්න පුළුවන්. ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාසයක් සිද්ධ වෙනකොට දැන් මේ සිද්ධ වෙන්නේ ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඊළඟට ප්‍රාස්වාසයක් සිද්ධ වෙනකොට මේ සිද්ධ වෙන්නේ ප්‍රාස්වාසයක් කියලා ඒ වචනය අපි හිතිනුත් කියනවා. එහෙම නැත්නම් in out කියලා නැත්නම් 1 2 කියලා මාක් හරි කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට එතනින් වෙන්නේ අර හිත පිට යන ගතිය හොඟා කඩු වෙලා හිත සෑහෙන්න මේ අරමුණත් එක්ක ඉන්න ස්වභාවයක් තියෙනවා. මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට හිතමු මේක දැන් හොඳට සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත එළියට දුවන්නේ නැහැ. ඒ තරම්ම ඈතට යන්නේ නැහැ. අපි පුළුවන් තරම් දැන් හුස්ම රැල්ලත් එක්ක ඉන්න ස්වභාවයක් තියෙනවා. මේ පිට දුවන ගතිය අඩු වෙලා තියෙනවා. එහෙමනම් Taman උත්සාහත් යුතුයි කොහොමද මේ නතර කළා මොනවාද මේ මෙනෙහි කරන එක නතර කළා. පුළුවන් ද දැන් දැනුවත් භාවයකට විතරක් යන්න. ඒ කියන්නේ ආස්වාසයක් සිද්ධ වෙනවා. අපි ඒක ගැන දැනුවත් වෙනවා. ප්‍රාශ්වාසයක් සිද්ධ වෙනවා. අපි ඒක ගැන දැනුවත් වෙනවා. හුස්ම ගන්නවා හෙලනවා කියලා හරි නැත්නම් ආස්වාස ප්‍රස්වාස කියලා හරි මොකක්වත් මෙනෙහි කරන්නේ නැතුව සමහරලාට එහෙම කරන්න ගියාම පොඩි වෙලාවකින් ආයෙත් හිත විසිරෙනවා. ඒත් ආයෙත් අර මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් අපිම උත්සාහත් වෙන්න ඕනේ කොයි වෙලාවෙටද මේ මෙනෙහි කිරීම අතහැරලා හුදු දැනුවත් වීමකට යන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම සංසිඳිච්ච දැනුවත් වීමකට පමණක් යනවා. හිතින් මුකුත්ම කියන්නේ නැතුව. එතකොට මේ මට්ටමට එන්න පුළුවන් නම් තවත් හොඳට හිත තැම්පත් වෙනවා. හොඳට හිත එකඟ වෙනවා. Tamanටම තේරෙවි. හිතේ හිතේ ලොකු තැම්පත් භාවයක්, ශාන්ත වීමක්, නැත්තම් සරල වීමක්, හිත සැහැල්ලු වීමක් සිද්ධ වෙනවා මේ මට්ටමට ආවනම්. ඊටත් එහා ඊළඟට යන්න ඕනේ. ඊළඟට අන්න සමහරලාට කෙනෙකුට තේරෙනවා කලින් අත්දකපු හුස්ම රැල්ලට සාපේක්ෂව දැන් මේ අත්දකින හුස්ම රැල්ල ඔන්න දීර්ඝයි. නැත්තම් කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච ආස්වාසය කෙටි කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකම ඉතින් ප්‍රස්වාසයටත් වළංගුයි. ප්‍රස්වාසයේදීත් ඒ වගේම කලින් එකට සාපේක්ෂව දැන් මේ අත්දකපු එක එක්ක දිගයි නැත්තම් කොටයි. කියලා විදිහට Tamanට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ මට්ටම කියන්නේ එතකොට තවත් පොඩ්ඩක් එහාට ගිය මට්ටමක්. මොකද අපේ මුලදී අපිට තේරෙන්නේ ආස්වාසයයි ප්‍රස්වාසය දෙකක් අතර වෙනසක් තියෙනවා කියලා තමාට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ආස්වාසයේ ඔන්න සිසිල් බවක් තියෙනවා ප්‍රස්වාසයේ උණුසුම් බවක් තියෙනවා. එහෙම නැත්නම් ආස්වාසයේ ඔන්න එක නාස්පුඩුවකින් ඇතුළු වෙනවා අනිත් ප්‍රස්වාසයේ එක නාස්පුඩු දෙකෙන් යනවා නැත්නම් ඊළඟ නාස්පුඩුවෙන් යනවා. ඒ වගේ යම් යම් වෙනස්කම් අපිට වැටහෙන්න පුළුවන්. නමුත් තව එහාට ගියාම කෙනෙකුට පුළුවන් තවත් හොඳට හිතේ සතිමත් බව දියුණු වෙනකොට නැත්තම් සම්පජඤ්ඤය තව වර්ධනය වෙනකොට අන්න කෙනෙකුට තේරෙනවා මෙතන මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි විතරක් අතර නෙමෙයි ළඟ තියෙන ආස්වාස දෙකක් අතර පවා සියුම් සියුම් වෙනස්කම් තියෙනවා. ළඟ තියෙන ප්‍රාස්වාස දෙකක් අතර පවා සියුම් වෙනස්කම් තියෙනවා. ඔන්න ඔය මට්ටමටත් අපි එනකොට ඔන්න හිතේ තවත් සමාධිමත් ගතියක් නැත්නම් එකඟතාවයක් වර්ධනය වෙනවා. ඉතින් ඔය ඔක්කොම බුදුරජාන් වහන්සේ මේ විදිහටම සඳහන් කරනවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. නැත්නම් රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කියන්නේ දිග වශයෙන් දැනගන්නවා, කෙටි වශයෙන් දැනගන්නවා. ඉතින් මේවා ඔක්කොම පහු කරගෙන යනකොට Tamanට පුළුවන් තේරුම් ගන්න මෙතන මේ ආස්වාසයක අපි අත්දකින්නේ ඇත්තරම රළු මැද කොටසක්. ඒ වගේමයි ප්‍රස්වාසයේත් අපි අත්දකින්නේ රළු මැද කොටසක්. හැබැයි ඊට කලින් මේක ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. ඒ හින්දා අපි උත්සාහත් වෙන්න ඕනේ. කොහොමද මට බැරිද මේ ආස්වාසය පටන් ගන්නකොටම මේක අල්ලගන්න පුළුවන්ද? තවත් ඊටාම සියුම්ම මේ පටන් ගැනීම තේරුම් ගන්න පුළුවන්ද කියලා නැත්නම් දැනුවත් වෙන්න පුළුවන්ද කියලා හොඳට උත්සාහත් වෙනවා. අන්න එතකොට තමන්ට තේරෙනවා මේක ඊටාම සියුම්ම පටන් ගන්නවා ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා. ඊළඟට ඔන්න නොදැනී යනවා. ඒ දැනීම පොඩ පොඩ අඩු වෙලා නොදැනී යනවා. ඊළඟට පොඩි සමහරලාට පුංචි විරාමයක් දැනෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඊළඟට ප්‍රාශ්වාසයත් ඊටාම සියුම්ම පටන් ගන්නවා. ක්‍රමානුකූලව දැනීම වර්ධනය වෙනවා. ඊළඟට දැනීම අඩු වෙලා නැති වෙලා යනවා. ඊළඟ ආයේ ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් පොඩි විවේකයක් විරාමයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ සම්පූර්ණ චක්‍රයේම ඉන්න ඊළඟට උත්සාහත් වෙනවා. එතකොට දැන් මේ ටික ටික ටික ටික හොඳට ආනාපාන සතියේම හිත පිහිටවීමක්. නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හිත පිහිටවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක බුදුරජාන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියලා මේ ආස්වාස ප්‍රස්වාස මුළු ක්‍රියාවලියේම මුළුල්ලම දැක ගැනීමක් මෙතන සිද්ධ වෙන්නේ. ඕකත් පහු කරලා ගියාට පස්සේ තමයි ඔන්න මේ හුස්ම රැල්ල හොඳට තැම්පත් වෙනවා. අපි අතපය මේ හොලවන්නේ නැතුව හිත මිනි අවිනිශ්චිත කරගන්න නැතුව විසිරුව ගන්න නැතුව හොඳට දැන් මේ හුස්ම රැල්ල තැම්පත් වෙන්න ඉඩ දෙනවා. ඔන්නේ වගේ මට්ටමකට ආවොත් තමයි ඊළඟට අපිට මේ ඇත්තටම මේ හිතේ යම් පමණක එකඟතාවයක් දැන් ලැබුණා නැත්නම් හිතේ යම් පමණක සමාධිමත් බවක් ඇති වුණා කියලා සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට සාමාන්‍යයෙන් උපචාර සමාධි මට්ටමක් කියන්න පුළුවන්. ඉතින් මේ මට්ටමවත් අපි ඇතුව තමයි අර මේ දේවල් නිරීක්ෂණය කරන්න යන්න තියෙන්නේ. නැතුව අපි එක පාටම මේවා බලන්න ගියා කියලා ඒ තරම් දෙයක් වැටහෙන්නේ නැහැ. ඒ හින්දා බලන්න තමන් ආනාපාන සතිය දැනට වඩනවා නම් මේ මට්ටම වලට ඇවිල්ලා තියනවාද කියලා. ඇවිල්ලා නම් දැන් ඊළඟට අපි හිතමු හොඳට දැන් හුස්ම සමනය වුණා, තැම්පත් වුණා. දැන් ආස්වාස ප්‍රස්වාස අතර වෙනසක් හොයාගන්න බැරි තරමට ඊටාම සියුම් ස්වභාවයක් තියෙන්නේ. හැබැයි නින්දට වැටෙන්නෙත් නැහැ. හොඳට එකඟතාවයකින්, ඒකාග්‍රතාවයකින්, අවදියකින් හොඳට මේ නාසිකාග්‍රේම හිත රඳවගෙන ඉන්නවා. Tamanට දැන් විශ්වාසයි පැය කාලක් විනාඩි 20ක් විතර දැන් මේ தත්ත්වේ ඉන්න පුළුවන්. කියලා හොඳට දැන් මේ தත්ත්වෙම ප්‍රගුණ කරනවා. එතකොට ඔන්න දලන්න මේ කායික වශයෙන් යම් යම් දේවල් දැනෙන්න පුළුවන්. යම් යම් කම්පනයක් වශයෙන් චංචල වෙන ස්වභාවයක්, නලියන ස්වභාවයක්, දැඟලිලි ස්වභාවයක් යම් යම් දේවල් මතුවෙන්න පුළුවන්. උණුසුම් ගති, සිසිල් ගති මතුවෙන්න පුළුවන්. අන්න එතකොට ඒවා හොඳින් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඇත්තටම දැන් මෙතන වார்த்தාවේදී සඳහන් වෙලා තියෙන්නේ ඒවා නිරීක්ෂණය කරන ස්වභාවය. එතකොට අර කියලා තිනවා වගේම මේ මතුවෙන මතුවෙන වාරයක් පාසා එතෙන්ට එතෙන්ට හිත ගෙනියන්න ඕනේ. ඉතින් ඒකයි මේ හිතේ පුහුණුවක් අපි කරන්නේ. ඒ කියන්නේ හිත පුහුණු කළාම අපිට ඕන තැනට හිත යොමු කරන්න පුළුවන් හැකියාවක් වර්ධනය වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ කරන්නේ එකතකින් පුහුණුව. මොකද අපි හිතන්නේ දැන් ධනහිසේ දැන් ওই වගේ තද ගතියක් මතු වෙලා තියෙනවා. අන්න මේ නාසිකාග්‍රයේ තිබුණ හිත එකඟ කරගත්ත හිත දැන් ඔන්න මේ ධනහිසට ගෙනියනවා. එතනට ගෙනහිලා හොඳට බලාගෙන ඉන්නවා. මොකද එතන වෙන්නේ. දැන් ආයෙත් සමහරලාට අර පරණ පුරුද්දට නාසිකාග්‍රයට හිත ගියොත් ආයෙත් ගේන්න මේ ධනහිසට. මොකද දැන් මේ ධනහිස ගාවයි දැන් අලුත් අරමුණ තියෙන්නේ. දැන් නැවත මේ ආනාපානට යන්න එපා. දැන් කරන්න තියෙන්නේ මේ මේ ධනහිසේ තමයි දැන් අලුතෙන් අරමුණ මතුවලා තියෙන්නේ. එතන ඕනේ බලාගෙන ඉන්න. එතන මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. අපි හිතමු ඒක නොදැනී ගියා එක්කෝ ඒක හරියට බලා ගන්න බැරි වුණා. ඔන්න දැන් වෙනත් තැනක මතුවලා තියෙනවා. ඔන්න එතෙන්ට අපි දැන් ආයෙත් අපේ අවධානය යොමු කරනවා. අපි හිතමු ඔන්න වම් දන හිසේ දැන මතුණා. හරි අතනින් අයින් කළා මෙතෙන්ට ගෙනියනවා. මෙතන හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට මුළු කයම දැන් ඇත්තටම මේ භාවනාව සඳහා වළංගුයි. එක තැනක් කියලා නැහැ. මුළු කයේම ඕනම තැනක් දැන් මතුවෙන මතුවෙන මේ සංවේදනාවන් මතුවෙන මතුවෙන මේ වගේ ධාතු ලක්ෂණ බලා ගන්න බලා ගැනීම සඳහා දැන් අපි සූදානමින් ඉන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි එකතකින් මේ ධාතු ලක්ෂණ කියලා අපි මේවට හඳුන්වනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේ මුළු කයම සකස් වෙලා තියෙන ධාතුන් හතරකින් කියලා. ඒතර මේ ධාතු හතර තමයි මේ නිරූපණය වෙන්නේ එක එක ආකාරයෙන්. ඒතර අපි අර හදාගත් එකඟතාවය මේ ධාතුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා පාවිච්චි කිරීමක් තමයි කරන්නේ. සක්මන් භාවනාවේදීත් මම මේ අද පටන් ගන්න නිසා පොඩි උපදෙස් ටිකක් කියන්නේ මේ අලුත් අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ තේරුම් ගන්න සක්මන් භාවනාවේදී ටිකක් මීට සමාන දෙයක් සිද්ධ වෙන්නේ අපි ඉස්සෙල්ලා සක්මනක් තෝරගන්නවා අපිට ලැබිච්ච අපි ඒකේ පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කළා මොකද්ද මේ මේකේ දිග බලල කොහොමද නිකන් කියලා පොඩ්ඩක් මේකත් එක්ක මේ යාළු වීමක් කරනවා ඊට පස්සේ ඔන්න මේ සක්මනේ ඒ කෙලවරෙන් නම් මේ කෙලවරට යනවා යනකොට අපි ඒ එතන එතන පාදය පොළවේ වදින වදින වාරයක් පාසා එතනට එතනට සතියමත් භාවයක් යොමු කරනවා. එනතන අවධානයෙන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් වම් පාදයේ පොළවේ වදිනකොට වදිනවත් එක්කම එතෙන්ට හිත යොදෙන්න ඕනේ. ආයි දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත යොදවන්න ඕනේ. ආයි වම් පාදයේ පොළවේ වදිනකොට ඒ වදින මොහොතේදී හිත එතන තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන අභ්‍යාසය. ඉතින් ඕකත් සමහරලාට කෙනෙකුට අමාරුයි. මේ හිත ඔය කිව්වට එතන ඉන්නේ නැහැ. හිත වෙන කොහෙවත් යනවා. ඉතින් ඕක තව ටිකක් පහසු කරගන්න අපිට පුළුවන් අර වදිනකොට ඒ වැදුනේ වම් පාදය නම් ඒක අපි ස්ථිර කරනවා වම කියලා. ආයි වැදුනේ දකුණු පාදය නම් ඔන්න දකුණ කියලා ස්ථිර කරනවා. ඒ ඒක අර මෙනෙහි කිරීමක් වශයෙන් අපි කරනවා. එතකොට අන්න හිත පිට යන ගතිය අඩු වෙලා ඔන්න පුළුවන් තරම් අර වම දකුණ වම දකුණ කියලා අපිට එතන එතන ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ පියවරක් පියවරක් ගානේ ඔන්න හිත පවත්වන්න අවස්ථාව ලැබෙනවා. සමහරවිට ඕකත් තමයි සමහරවිට කෙනෙකුට ඔය වම දකුණ කියන අතරෙදිත් හිත පිට යනවා. ඉතින් ඕකත් වලක ගන්න පුළුවන්. ඕනනම් තව පොඩ්ඩක් මේක අමාරු කරලා දෙන්න පුළුවන්. මේ වම කියනා වෙනුවට ඔසවනවා කියලා මුළු එසවීමේ ක්‍රියාවලියම බලනවා. තබනවා කියලා මුළු තැබීමේ ක්‍රියාවලියම බලනවා. ඔසවනවා කියලා ඒ ක්‍රියාවලිය ක්‍රියාවලිය බලනකොට ඕනම් ඔසවනවා කියලා මෙනෙහිත් කරනවා. තබනවා කියන ක්‍රියාවලිය බලනකොට ඒ තැබීමේ ක්‍රියාවලිය බලනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරලා අපිට හිත තව ටිකක් මෙතනම රඳව ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට සක්මන් භාවනාව ආරම්භක වශයෙන් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි මේ සාකච්ඡාව කරගෙන යනකොට කාට හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් නැත්නම් මේවා ගැන තව මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. අපි එහෙම නැත්නම් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. දරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේ මේ ආස්වාස ප්‍රාස්වාස නාසයෙන් නෙවි දැනෙන්නේ ඇතුළෙමයි. හරි. ඒතර මට දැන් මෑණියන්ගේද ප්‍රශ්නේ? ඔව්. හරි. එතකොට කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නේ කියන්නේ පෙනහළු ප්‍රදේශයේද ඒ වගේද? කැඩි කැඩි වගේ අර පොඩි ආස්වාස ප්‍රාස්වාසත් දැනෙනවා. හරි. සිතුවිලින් දෙහිට එනවා. හරි. එතකොට මේ චංචල කම්පන දැනෙනු. හොඳයි. ඒ හැම එකටම මං තියන් වගේ තිය බල බලා යනවා. ඔව් ඔව් දැක්කා දැක්කා කියන වගේ හැම එකක්ම එහෙමම යනවා. හරි. එතන පොඩි වෙනසක් කරමු අපි. එහෙම දැනෙනකොට මේ කියන්නේ හැමතිස්සෙම ඒක නිකන් පොඩ්ඩක් නේ ලකුණක් දාලා යන යන්න එපා දැන්. වෙනකොට එකක් මතු වුනහම ඒ එතෙන්ට හිත යොමු කරලා මෙතන දැන් මොකද්ද වෙන්නේ? මෙතන ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා තා පොඩ්ඩක් නතර වෙලා බලන්න දැන්. දැන් අපි බලාගෙන බලාගෙන ගියානේ ටට්ටක් ගාලා එතෙන්ට එතෙන්ට පැන පැන ගියානේ. එහෙම යනව වෙනුවට මාකර දැන් එක තැනක් මතු වුණා. මතුනාට පස්සේ හොඳට එතෙන්ට හිත යොමු කළා. තා පොඩ්ඩක් බලන්න මෙතන මේ මීට අමතරව තා මොකද්ද වෙන්නේ? මෙතන මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කියලා තා චුට්ටක් විමසලිමත් වෙන්න. ඒ කියන්නේ අපි තමුන්නේ එතන මතුවුණා. ඔන්න ආයෙත් එතනම මතුවෙන්න පුළුවන් තව එකක්. මේ මතුවෙනකොට කොහොමද මේක මතුවෙන්නේ? මෙයා හැසිරෙන්නේ මොන වගේද? මේ ආසන්නේ මොනවාද තියෙන්නේ කියලා තා පොඩ්ඩක් එතන විමසෙල්ලෙන් ඉන්න නතර වෙලා. ඒක පාටම ඊළඟ තැනට යන්න එපා. ඔව් සාමින්නංශ ටිකක් අර සීතේ දොඩමලු ගතිය වගේ තියෙනවා. ඒක ඒක මේක හොඳටම අර ලං වෙලා හොඳට බලනකොට ඒක ඉබේම නැති වෙනවා. තව තියෙනවා ටීවී එකේ අර උඩින් තිරේට වඩා අර යටින් නිකන් සංඥා ගොඩක් යනවා වගේ අඳුනගන්න බැරි සංඥා ටිකක් යනවා. ඔව් යනවා. කමන්නේ. ඒ ටික මගහැරලා යාවි. ඒ කියන්නේ ඔය ටික මගහැරිලා හිත හොඳට මේ බලන දෙයට එකඟ වෙන එක සිද්ධ වෙන්නේ අතරම බලන දෙයට වැඩි අවධානයක් අපි යොමු කිරීම හරහායි. අපිට අර ටික නවත්තන්න අමාරුයි. අපි ඒ වෙනුවට කරන්න අපේ පුළුවන් තරම් වැඩි අවධානයක් මේ අලුත් අරමුණට යෙදවීමයි අපි කරන්නේ. එතකොට අර මේ මෙතන තියෙන අවධානය වැඩි වෙනවත් එක්ක අර බාහිර අනිත් අරමුණු ටික නිකන් බොඳ වෙලා වගේ යනවා. තව අර මේ සතියෙම ගිල්නේ උනත් කවුරු හරි එක කතා කරගෙන ඉරිලා තාත්තා මෙහෙම ගියොත් මුලින් ඉඳලම අගට මෙහෙම තේරෙනවා. හරි. තේ එහෙම මෙහෙම කරනවා නම් හැන්ද ගැටෙනකොට ඒ සද්දේ සියුම් වෙනකම්ම අඳුනගන්න මේ වගේ දේවල් තියෙනවා. හොඳයි. ඒව හොඳයි. ඒ අපි පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් පුළුවන් තරම් ඒ තමන්ට මතක් කරලා දෙන්න මේ හිත වර්තමානයට ගන්න ඕනේ. සතිමත් වෙන්න ඕනේ. සතියෙන් ඉන්න ඕනේ කියන එක තමන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න හැමතිස්සෙම. මතක් කරලා දෙනකොට එතකොට හිත නිකන් අර කතන්දර ගොතකතා අතීත දේවල් අල්ලගෙන ඉන්න ගතිය අඩු වෙනවා. අනාගත දේවල් ගැන හිත හිතා ඉන්න ගතිය අඩු වෙනවා. පුළුවන් තරම් අර මේ කයත් එක්කම ඉන්න හිත පටන් ගන්නවා. නැත්නම් පුරුදු වෙනවා. අතීතනේ සාමින්නසර හිතේ මේ කිව්වේ මොනවද දන්නේ නිකන් කියෝ කියෝ ඉන්නවා. ඒක තමයි. මේ මර වැඩ කරන ගමන් ඔව් පොඩි රහස් කියන වගේ එහෙම මේකක් තියෙනවා. ඒක හිත හරි කැමතියි කියෝ කියෝ ඉන්න. ඉතින් <laughs> ඉතින් ඒ නිසා එයා ඒක ගැන එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ එයා එයා එහෙ කියෙව්වට අපි තියෙන්න පුළුවන් තරම් අපේ අවධානය අර මේ වර්තමාන අරමුණකට යොදවීම. වැඩියෙන් අපි හොඳට අරමුණ හොඳට නිරීක්ෂණය කරනකොට ඒ හොඳට ලං වෙලා සියුම්ම මේක මෙතන නිකන් පරීක්ෂා කළා වගේ බලනකොට දන්නේම නැතුව අරව අමතක වෙලා යනවා. අරව නිකන් අමතක වෙනවට වඩා අරව නිකන් ගිලිහිලා යනවා. ඒ වෙනුවට අපේ මුළු ශක්තියම මුළු අවධානයම මෙතෙන්ට යොමු වෙනවා. ඇතර මේ මේ අරමුණට වැඩි අවධානයක් යොමු වීම හරහාමයි අර ටික අයින් වෙන්නේ. දවසින් වගේ කරන ස්වාමීන් ඔව් මේ ටික හොඳට කරන්න. ඒ කියන්නේ මතුවෙන දැන් අර පොඩි දෙයකට වෙනසකට කරන්න තියෙන්නේ. ඒ මතුවෙන අරමුණෙන් දැන් එක පාට ඊළඟකට යන්නේ නැතුව බලන්න පොඩ්ඩක් තව මේ මතුවෙච්ච අරමුණේ මොනවද තව තියෙන්නේ විස්තර. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන හොඳින් කරනවා. අද නම් ටිකක් මේ වැඩියෙන් ආව සංඥා. හොඳයි. කමන්නේ. ඒ කියන්නේ සක්මන නිකන් වෙහෙස කරද නැත්නම් නෑ නෑ හොඳටම කරනවා ස්වාමීන් මේ අද නම් අර වෙන්ද බාහිරට එච්චර හිත යන්නේ අද බාහිර සංඥා එක පොඩ්ඩක් ගැටුණා වගේ. හරි. එහෙම තිබුණා. මම අඳුරගත්තා හිත ඇතුලේ බාහිරට ගියත් හිත ඇතුලේ තියෙන බව තේරෙන ස්වාමීන් වහන්සේ. කමන්නේ. ඒ කියන්නේ මුලින් මුල් ටිකේදී පුළුවන් තරම් පාදයක් එක ඉන්න. يعني හිත දිහා බලනව වෙනුවට පාදයේ හිත පවත්වන්න උත්සාහත් වෙන. දැනෙන දේත් එක්ක මෙනෙහි කිරීමක් කරනවද තාම වම දකුණ කියලා මෙනෙහි කරනවද? හරි. දැන් දේ විතරයි ගන්න හැමතැනම. හොඳයි. ඒ ඒ දැන් ඒ දැනුවත් භාවයත් එක්ක හොඳට ඉන්න. يعني වම් පාදයේ ස්පර්ශනකට මොනවද දැනෙන්නේ? මෙතන කියන්නේ අපිට මුලදී දැනෙනවට වඩා යමක් හිත සියුම් වුණාම තව දේවල් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒ තව අලුතෙන් මොනවද මට දැනගන්න පුළුවන් කියලා චොට්ට විමසීමත්ව බලන්න. ඊළඟ පාදයේ ඔන්න වදිනවා. එතකොට තව කලින්ට වඩා යමක් මෙතන මට දැනගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලනවා. එහෙම අර අපි විමසිල්ලෙන් බලන්න බලන්න තමයි අර ඇතුලේ කතාව අඩු වෙන්නේ. ඊළඟට බාහිරට හිත යන ගතිය අඩු වෙන්නේ. හොඳට අපේ සමාධිමත් බවක් නැත්නම් ඒකාග්‍රතාවයක් දියුණු වෙන්නේ හොඳට මේ විමසිල්ලෙන් බැලීම හරහා. හොඳයි මේ ටිකේ කරලා බලමු. මම අර සැක හිතුනේ ආස්වාස ප්‍රස් ඒක එච්චරම ගැටලුවක් නැහැ. දැන්නකොට දෙකක් කරනවා කියලා මට ටිකක් සැකයක් තිබුණා. ඔව් ඒක නිකන් සමහරවිට නිකන් පසුබිමෙන් වගේ තියේවි. ඒ කියන්නේ ඕක ඉතින් තියෙන දෙයනේ. ඒක ඒක තියෙනවා. හැබැයි ඒ වෙනුවට අපි මේ අලුතෙන් මතුවෙච්ච අරමුණට තමයි වැඩි අවධානයක් දෙන්නේ. ප්‍රමුඛතාවයක් දෙන්නේ. එතකොට අර අරක පසුබිමේ තියෙන එක ඒකට අර નિરાයාසයෙන් යන අවධානය නැති වෙලා යාවි. ඒක එච්චරම කරදරයක් ඒ කියන්නේ මුලදී නිකන් ඕක අපහසුයක් වගේ දැනෙනවා. පස්සේ හැබැයි හොඳට අවධානය අර අලුත් තරමුණට යොමු වෙන්න යොමු වෙන්න මේක මගහැරලා යනවා. එච්චර බය වෙන්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි. ගෞරව ස්වාමීන් වහන්සේ මම භාවනා යෝගියෝ සිටීමට පටන් අරන් මාසයක් වෙනවා. අප ආරාමේදී දිනපතාම ඔබ වහන්සේගේ සහ ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන් සහ ධර්මදේශනාවලට සවන් දෙමින් දැනගත් දැනුම අනුව මට නොතේරෙන දේ ආරාමයේ මෙහෙණින් වහන්සේගේ උපදෙස් අරන් භාවනාව සිදු කෙරුවෙමි. සාමාන්‍ය ලෙස වම දකුණ කියා ඉන්පසු දින කීපයකින් ඔසවනවා තබනවා කියා ඉන්පසු ඇවිදිනවා ඉදිරියට යනවා කියා භාවනා කෙරුවෙමි. දැන් මා කිසිම මෙනෙහි කිරීමක් නොකර සතිය පතුල වෙත පිහිටුවාගෙන සක්මන් කරමි. වැලි පොළවේ පතුලට සියුම් බවක් සීතල බවක් දැනෙනවා. සැහැල්ලු බවක් දැනෙනවා. භාවනා කරන විට පමණක් නොව පිණ්ඩපාතේ යන විටත් අනික් අවස්ථාවවලදීත් මම පතුලට දැනෙන සියලු දේ නිරීක්ෂණය කරවිමි. ඒ සෑම අවස්ථාවකම මට වැලි පොළවේ සියුම් සැහැල්ලු බවත් බොරළු ගල් වැලි පොළවේ පතුලට වේදනාවක් තද බවක් දැනෙමි. ලනුපා පිසිමත සක්මන් කරන විට මට තද වේදනාවක් මුලින්ම දැනුණා. දවස් 3ක් පමණ යන විට එය සාමාන්‍ය දෙයක් වුණා. දැන් කිසිම වේදනාවක් අපහසුතාවයක් නොමැතිව ලනුපාපිස්ස මත පැයක් භාවනා කර ගැනීමට හැකියි. සිතවිලි එන විටත් වේදනාවක් දැනෙන විටත් ඒ ගැන මෙනෙහි කෙරුවෙමි. සෑම අවස්ථාවකම අදාළ දේ මෙනෙහි කරන විට ඒ සියලු වේදනාවන් සිතවිලි පහව යන බව මට දැනෙනවා. නිදිමතාවත් එලෙසින් මෙනෙහි කර සිත නැවත භාවනාව වෙත පැමිණෙනවා. මට ප්‍රශ්නයක් නැති වුණත් මෙම මම මෙම භාවනාව කරගෙන යන පිළිවෙල හරිද කියා මට පහදා දෙන සේක්වා. ආනාපානසති භාවනාව සැහැල්ලුව ඉඳගෙන ඒ ඉරියව්ව මෙනෙහි කෙරුවෙමි. මගේ නෝන මේ කය ගැන මෙනෙහි කෙරුවෙමි. මේ ශරීරය ජීවත් කරවීම පිණිස හුස්ම පැමිණෙන මාර්ගය මෙනෙහි කෙලෙමි. ආස්වාස කරන විට උදරය, පපුව, උරහිස් සමග ශරීරයේ චලනය වෙන ආකාරය දැනුනිමි. හුස්ම පැමිණෙන නාසය ගැන වෙනස දැනුනි. මෙනෙහි කෙරුවෙමි. හුස්ම රැල්ල එන විට සියුම් ලෙසින් නාසිකාග්‍රේ වැඩි ඇතුල් වෙන සැටිත් සියුම් ලෙස උඩතොලේ වැදී පිටවන ආකාරයක් දැනුනි. සති දෙකක් පමණ මා භාවනාව කර අතර එක් අවස්ථාවකදී පැයක් පමණ භාවනා කරන විට හුස්ම ටික ටික නොදැනී යන බව නතර වුණ බව දැනුනි. මා බියටපත් වී ඇස් ඇරීමි. මේ ගැන මම මෙහෙණින් වහන්සේට පැවසූ පසු නැවත එසේ දැනුණ විට දිගටම භාවනාව කරගෙන යාමට උපදෙස් ලදිමි. ඉන්පසු තවමත් එලෙස පැයක් භාවනා කරගන්න බැරි වුණි. පැය භාගයක් වෙන විට කකුලේ හිරිවැටීම වේදනාව ඇති වෙන නිසාය. පැය භාගයක් පමණ කිසිම අපහසුතාවක් භාවනා කරගෙන යනවා. සිතවිලි ආවත් නිදිමත දැනුවත් ඒ ගැන මෙනෙහි කරමින් නැති කරගෙන නැවත භාවනාවේ සිත පිහිටුවාගෙන ඉදිරියට යනවා. සාමාන්‍ය වැඩපොළ කරද්දිත් දානේ වළඳන විටත් සතියෙන් ඒ ගැන මෙනෙහි වෙනවා. මා මෙන් භාවනාවන් කරගෙන යන ආකාරයේ නිවැරදිද නැතිනම් අඩුපාඩුවක් තියනද කියලා පමණක් මට පැහැදිලි කර දෙන්න මේ ඔබ වහන්සේගෙන් යටහත් පහත් ගෞරවයෙන් පැවිදි සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. කිසිම වරදක් නැහැ. හොඳයි කරගෙන යන විදිය හොඳයි. කියන්නේ අපේ හුඟක් වෙලාවට අපේ හිත මේ අතීත අනාගත අරමුණු වල එල්බ ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හිත කැමති නෑ මේ සරල වර්තමානයේ ඉන්න. හිත කැමති මොකක් හෝ අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන යම් මතකයක් අල්ලගෙන කතන්දරගතකතා ඉන්න තමයි අපේ හිත සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන අපේක්ෂාවන් වෙන්න තියෙන දේවල් අල්ලගෙන හරිම පීඩාකාරී ස්වභාවයෙන් නැත්නම් අවිනිශ්චිත භාවයක ඉන්න තමයි අපේ මේ හිත පුරුදු වෙලා තියෙන්නේ. අන්නේ ස්වභාවය තමයි අපි දැන් මේ සරල වර්තමාන අරමුණක් පාවිච්චි කරමින් අපි පුළුවන් තරම් අපේ හිත ඒ තියෙන ඒ පරණ පුරුදු වලින් මුදව ගන්න හදන්නේ. ඉතින් ඒ කටයුත්ත සඳහා තමයි ওই සක්මන් භාවනාවයි, ඔය ආනාපාන සති භාවනාවයි හුඟක්ම ප්‍රයෝජනවත්. මොකද සක්මන් භාවනාවේදී එහෙම විශේෂයෙන්ම අර අපිට ඌමනා තැනට, වදින වදින තැනට හිත යොමු කරනකොට හොඳ අපිට අභ්‍යාසයක් ලැබෙනවා. හොඳට හිත මෙහෙවන්න. දැන් අපි හුඟක් වෙලාවට වෙන්නේ හිත විසින් අපිව මෙහෙවනවා. එක අතකින් අකුසල් සහගත සිත් විසින් අපිව මෙහෙවීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි මේ බුද්ධ ශාසනයක් ලැබිලා දැන් අපි බුදුහාඳුර කියපු විදිහට කොහොමද දැන් මේ හිත මෙල්ල කරන්නේ? দমনය කරන්නේ. අපිට ඕන විදිහට සකස් කරගන්නේ. කියන එක තමයි ඉතින් අපි මේ අභ්‍යාසයක් වශයෙන් කරගෙන යන්නේ. ඒක ටික ටික ටික ටික පුරුදු කරනකොට පුරුදු කරනකොට අන්න හිත ටික ටික දැන් අපි කියන දේ අහන්න පටන් ගන්නවා. අර කලින් මෑණියන්ට කිව්වා වගේ දැන් අපිට උවමනා තැනට හිත යොමු කරන්න පුළුවන් හැකියාවක් ටික ටික වර්ධනය වෙනවා. ඉතින් කළා තියෙනවා හොඳයි. උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ආනාපානසති භාවනාවේදී හුස්ම පිළිබඳව අවධානය පවත්වා ගැනීමේදී එක් අවස්ථාවකදී පෙනහල්ලු තුල අධික පීඩන ස්වභාවයක් ඇති වී එය සුළු වේලාවකින් ක්‍රමයෙන් අඩු වී ගියේය. ආනාපානසති භාවනාව තුල සිත රඳවා සිටීමේදී හුස්ම රැල්ල නොදැනී ගොස් විනාඩි 30 40 කැනි කාලයකදී විටින් විට තිගැස්සෙන ස්වභාවයක් ඇති වේ. තවද මෙසේ දිගින් දිගටම භාවනාව තුල අවධානය යොදවීමේදී ඇතැම් විට දම් පැහැය සහ කහ ස්වභාවයෙන් යුතු චක්‍රාකාර වූ ආලෝක ස්වභාවයක් ඇති වී ඒ සුළු වේලාවකින් අතුරු දන්ව නැවත විටින් විට නැවත ඇතිවන ස්වභාවයක් හටගනී. මේ පිළිබඳව පහදා දෙන්නෙමින් කාරණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ආනාපාන සතිය එදෙනකොට ඔය වගේ කියන්නේ ආලෝක සභාවෙන් මතු වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම ඕවා ගැන බලන්න යන්න එපා. මොකද ඕක ඔය ඔස්සේ යන්න ගත්තොත් ඒ කියන්නේ ඔය ආලෝක ස්වභාවයන් නැති වෙලා යනවා. ඒ කියන්නේ මොකද ආලෝක ස්වභාවය කියන්නේ අපේ සමාධියේ යම් වර්ධනයක් තමයි පෙන්눔 කරන්නේ. හිතන්න දැන් අපි හොඳට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන දැනුවත් වෙමින් නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය තියන් ඉන්නවා. එතකොට නිකන් යම් යම් ආලෝක ස්වභාවයෙන් එන්න පුළුවන්. එතකොට අපි ඒකට අවධානය යොමු කළොත් එහෙම අපි අර කර කර හිටිය වැඩේ නැතර වෙලා යනවා. නැත්නම් කර කර හිටිය වැඩේ අපිට අමතක වෙලා යනවා. එතකොට අපි මේ හේතු සම්පාදනය කරනවා වෙනුවට අපි කරන්නේ අර ආපු ප්‍රතිඵලයක යන එකක් සිද්ධ වෙන්නේ. එතකොට දන්නේම නැතුව මේ අවධානය නැති වෙලා ඒකාග්‍රතාවය අඩු වෙලා හිත නැවතත් විසිරෙන්න ගන්නවා. අර ආපු ආලෝකයක් නැති වෙලා යනවා. ඒ නිසා දැම්ම ඔය එන ආලෝක දිහා බලන්න යන්න එපා. ඒ උනට ආනාපාන ක්‍රියාවලියෙම ඉන්න. ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියෙම හොඳට තව තැනුවත් වෙන්න. එතකොට ටික ටික ඔය එන ආලෝකයන් සමහරවිට එක්කෝ ටිකක් තව දීප්තිමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආපු ආලෝකයක් හොඳට නතර වෙලා ඉන්න පටන් ගන්න පුළුවන්. වගේ හොඳට ඔය ආලෝක ස්වභාවයේ යම් වර්ධනයක් එහෙම නැත්නම් ඒකේ ස්ථාවරතාවය නැත්නම් ස්ථිරත්වයක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් එතෙක් ඕක දිහා බලන්න යන්නේ නැතුව හොඳට ආනාපාන සතියෙම ඉන්නයි තියෙන්නේ. ඊළඟට අර කලින් කෙනෙකුට කිව්වා මේ මුළු ඇඟේම දැනෙනවා කියලා. ඒකේ ගැටලුවක් නැහැ. මුලදී අපේ සාමාන්‍යයෙන් ආශ්වාස ක්‍රියා ප්‍රශ්වාස ක්‍රියාවලිය මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ තමයි විශේෂයෙන්ම බලන්නේ. සමහරලාට අර ඒකෙන් හොඳට එකඟුණාට පස්සේ හිත හොඳට අර අර මුලින්ම විස්තර කරා වගේ හිත ආනාපාන සතිය හරහාම සමනය වුණාට පස්සේ ඊට මුළු කයම වළංගුයි. එතකොට ඉතින් කයේ මේ උස් පහත් වීම, කම්පණය වීම, චංචල වීම, සැලවීම මේ හැම දෙයක්ම මුළු කයේම ඕන තැනක දරුණට වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් යෙදුනා වූ සක්මන් භාවනාවේදී මට දැනුණු අයුරු මා දකුණු පාය ඔසවනවා බලා සිටිමි. නැවත බිම තබනවා බලා සිටිමි. වම් පායත් බිම තබනවා බලා සිටිමි. වරින් වර මාරුවෙන් මාරුවට මේ සක්මන් භාවනාව කරන අතරතුර මාහට මගේ කකුල්වල මස් පිඩුවල වේදනාව දැනුනි. නැවත මා මෙහි මෙතන ආදී වශයෙන් සිහිය පිහිටුවා පැයක් පමණ වේලා සක්මන් භාවනාවේ යෙදුණෙමි. පර්යංක භාවනාව මගේ මුල් කාලයේ සාර්ථක වූ බවක් නොදැනින. සිතට නොයෙක් සිතවිලි එනවා යනවා. ඕමනාවෙන් ආශ්වාසයන් ප්‍රාශ්වාසයන් දිහා බලා සිටිමි. ආශ්වාසයේ නාස්පුඩු ළඟින් ශරීරයේ ඇතුළට ගන්නා හුස්ම නැවත ප්‍රාශ්වාසයේදී පපුව මැදින් සීරීමක් වීමකින් පිටවේ. ආශ්වාසයේ දිගු බවත් ප්‍රාශ්වාසයේ කෙටි බවත් වැටහුණි. තවද විනාඩි 20ක් 25ක් පමණ මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස කරන අතර නොදැනීම හිත කොහෙදෝ විසිරෙන. නැවත හිතට කතා කොට ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ යෙදුනි. මේ අතර වාරයේ නිදිමත ගතියක් ඇතිවිය. නැවත මා හිතට බල කර සිටිමි. මා දැන් මෙතන. තෙරුවන් සරණයි. <laughs> මේ සක්මන් භාවනාව යෙදෙනකොට හැබැයි මේ මෙතන මේතරම් පැහැදිලි නෑ සක්මන් භාවනාවේ යෙදෙනකොටත් ආනාපාන සතිය බැලුවද කියලා. පුළුවන් නම් ආනාපාන සතිය වාඩි වෙලා කරන්න. සක්මන් භාවනාවේදී ආනාපාන සතිය ඒ තරම්ම කරන්න නම් පුළුවන්. නමුත් ඊට වඩා හොඳයි මේ පාදයේ දැනෙන දේවල් වලට හිත මේ අවධානය යොමු කරන එක. මොකද සක්මන් භාවනාවෙන් ගන්න තියෙන ප්‍රයෝජන වෙනම පැත්තක්. නැට ආනාපාන සති භාවනාවෙන් ඉඳගෙන ගන්න තියෙන ප්‍රයෝජන ටික තව පැත්තක්. මේ ප්‍රයෝජන දෙකම ඇත්තම අපිට වැදගත්. දෙකෙන්ම අපිට ප්‍රයෝජන තියෙනවා. නිසා විශේෂයෙන්ම සක්මන් භාවනාවේදී අපි තුන් මේ සම්පූර්ණයෙන්ම අරමුණ වෙනස් වෙනවා. එක අවස්ථාවකදී වම් පාදේ බලන්න ඕනේ, ඊළඟ අවස්ථාවේ දකුණු පාදේ බලන්න ඕනේ. ඊළඟට නැවතත් වම් පාදේ. ඒ වගේම අරමුණ තියෙන තැන පවා වෙනස්. අපි නිකන් ඉන්නේ අපි චලනය වෙනව නැත්තම් අපි සක්මන් කරනවා. එතකොට අපි මේ සක්මනත් කරන අතර තමයි එතනට එතනට හිත යොදන්නේ. එතකොට ටිකක් මුලදී අමාරුයි. පොඩි අභියෝගයක් තියෙනවා. මොකද අපි ඇස් අරගෙන ටිකක් ඉදිරිය බලාගෙන තමයි සක්මන් කරන්නේ. ඒ වගේම අපේ අනිත් අයත් මේ ළඟින් සක්මන් කරනවා. ඉතින් මේ ඔක්කොම දේවල් තියෙන අතරේ තමයි අපි මේ අපිට ඕමනා තැනට අවධානය යොමු කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් මුලදී අමාරුයි. හැබැයි මේක අල්ලගත්තට පස්සේ හරිම රසවත්. ඒ නිසා පොඩ්ඩක් උත්සාහයෙන් කරගෙන යන්න තමන්ටම තේරෙවි ටික ටික ටික කියන්නේ සක්මන් භාවනාව හරහා හිතේ එකඟතාවය තමන්ටම මැනගන්න පුළුවන්. සතියේ වර්ධනය තමන්ටම මැනගන්න පුළුවන්. මොකද උදාහරණයක් වශයෙන් අපි හිතමු මුලදී පියවර පහක් ඔන්න යන්න පුළුවන් වුණා ඊට පස්සේ ඔන්න හිස විසිරුණා. අපි හිතමු විනාඩි 5ක් තිස්සෙම ඔන්න අතරමං වෙලා වෙන ලෝකෙක හිටියේ. පස්සේ ඔන්න මතක් වෙනවා මේ වර්තමානට එන්න ඕනේ කියලා. සොන්න ආයෙත් හිත ගත්තා. ඔන්න ආයෙත් තව වෙන පියවර පහක් යනවා. ඔන්න ආයෙත් හිත විසිරෙනවා. ආයෙත් ඔන්න විනාඩි 5ක් 6ක් අතරමං වෙලා ඉන්නවා. ආයෙත් මෙතනට හිත ගන්නවා. ඔන්න ඔය වගේ තමයි අපි සාමාන්‍යයෙන් පටන් ගන්න. කිසි වරදක් නැහැ. ඒකට තම මේ හිතන්න එපා. ඉතින් අපි මෙතෙන්ට ආපු පමණින් සිල් ගත්ත පමණින් මේ හිත අපි කියන දේ අහලා මේකෙම ඉඳීවි කියලා හිත එහෙම ඉන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ඒ ලදලද වෙලාවේදී ඒ උවමනා අරමුණේ තියෙන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. නැත්නම් අපේ වගකීම වෙන්නේ. අවස්ථාව ලැබුණා. ඔන්න දැන් වෙලාවේ හිත වර්තමානයේ ඉන්නවා සතිය තියෙනවා. ඔන්න අපි මේ වර්තමාන අරමුණේ හිත තියනවා හොඳට. ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. වදින දේ ගැන නැත්තම් දැනෙන දේ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඔන්න ඊළඟ පාදයට වැදුනා. ඔන්න දැනෙන දේ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉතින් අපි අර ලැබිච්ච වෙලාවේදී හොඳට අවධානයෙන් ඉන්නවා. ඔන්න හිත ආයෙත් පිට යනවා. එතකොට ඉතින් සම්මහරට අතරමං වෙලා ඉන්නේ. ඔන්න ආයෙ මතක් වෙනවා. ආයෙත් ගෙනලා තියාගෙන. ඔහොම තමයි ඉතින් යන්නේ. හැබැයි ඔක කරන්න කරන්න කරන්න කරන්න Tamanට තේරෙනවා අපි හිතමු ඊළඟ මේ සක්මන් වාරයේදී Tamanට තේරෙන්න පුළුවන් දැන් ඔන්න පියවර 5ක් නෙමෙයි ඔන්න දැන් පියවර 6ක් යන්න පුළුවන්. නැත්නම් පියවර 7ක් යන්න පුළුවන්. පියවර 10ක් යන්න පුළුවන් හිත එහෙ මෙහෙ යන්නේ නැතුව. අන්න තමන්ට තේරෙනවා තමන් තුළම මේ සතිමත් භාවය දියුණු වෙලා කියලා. ඊටත් එහා තමන්ට දැනගන්න පුළුවන් හිත එළියේ ගියාට දැන් අර ඉස්සෙල්ලා තරම් කතන්දර ගොතකතා ඉන්නේ නැහැ. විනාඩි 5ක් අතර මං වෙලා ඉන්නවා වෙනකොට දැන් ඔන්න විනාඩි 3න් වගේ මෙයා එනවා. විනාඩියෙන් වගේ දැන් එනවා. කියලා තමන්ටම තේරෙනවා. ඒ නිසා සක්මන් භාවනාව හරහා කෙනෙකුට මේ සතියේ වර්ධනය ඇත්තටම මැනගන්නත් පුළුවන්. සමාවෙන ස්වාමීන් වහන්සේ මේ පොඩි <laughs> ප්‍රශ්නයක්වත් නෙමෙයි ආමන්ත්‍රණයක්වත් නෑ <laughs> පොඩි වාක්‍යයක් වගේ ලියලා තියෙන්නේ උදේ වරුවේ පරයන්ක භාවනාවේදී පහළ දාන ශාලාවේ අධික ഘോഷාකාරී ශබ්ද නිසා සිත එකඟ කරගන්නට බොහෝසෙයින් අමාරුයි. එහෙම වෙනවා. ඉතින් පොඩ්ඩක් ගණන් ගන්න එපා. <laughs> ඔව් ඔව්. එතකොට නම් හරිම අමාරුයි නේද? මොනවා කියයිද දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් අර මුලදී චුට්ටක් ඉතින් ඔය වගේ හැලහැප්පීම් තියෙනවා. පස්සේ ඉතින් ඕකත් අර මේ අර ඒ දවස්වල උපමාවක් තියෙන අර කම්මලේ ඉන්නවලුනේ කවුද නේද? ඉතින් කම්මලේ වගේ නිතරම සද්ද බද්ද තියෙනවා. ඉතින් ඒත් ඉතින් පස්සේ පස්සේ ඉතින් ඕක අතහැරලා දාලා අපි අපේ වැඩේ කරනවා. හොඳට සක්මන් භාවනාවේ යෙදෙන්න. එතකොට ඒ ඒ ශක්තිය Tamanට ලැබෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාට අපි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයක් තියෙන බොහොම නිස්කලංක අර ඒබඳු පරිසරයක් තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් අපි දෙන්න උත්සාහත් වෙන්නේ. නමුත් සමහරලාට ඉතින් ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි සක්මන් භාවනාවට හොඳට හුරු වෙච්ච කෙනෙකුට මේ දේවල් හරහා යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් උත්සාහත් වෙලා බලන්න. මොකද සක්මන කියන එකේදී ඔය ඔක්කොම කරදර මැද්දේ තමයි අපි අපිට උමනා වාජකාරී කරන්නේ. අන්න ඒ නිසා හරීම يعني අභියෝගශීලී ගතියක් ඒ වගේම අපිට ඕමනා එල්ලයට යන්න පුළුවන් ගතියක් හොඳ වීරවන්ත බවක් මේ හරහා ලැබෙනවා. ඉතින් ඒක ඇත්තරම බුදුරජාණන් වහන්සේ ඔය චංකමනානිසංස කියන සූත්‍රයේදී දේශනාත් කරනවා. සක්මන් භාවනාව කෙනෙක් හොඳට පුරුදු කරනවා නම් එයා තුල හොඳ ප්‍රධාන වීරයක් වැඩෙනවා කියලා. පදානක් කමෝ හෝති කියලා මේ හොඳ ප්‍රධාන වීරයක් වැඩෙනවා කියන මේ ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන්. වීරවන්තව ඉස්සරහට කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා කියලා. ඒ නිසා මේ පොඩ්ඩක් ඉවසීමෙන් යන්න. එතකොට ඉතින් සාර්ථක කරගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්න දෙකේම තියෙන්නේ ආනාපාන සතිය සහ සක්මන් භාවනාව ගැන පැහැදිලි කරලා දෙන්න කියලා ප්‍රශ්න දෙකම. හොඳයි. මම හිතන්නේ නවකෝ වෙන්නේ නැති එක. ඒක තමයි. මම හිතනවා මම කෙටි පැහැදිලි කිරීමක් කරා කියලා. ඕනනම් තව පොඩි දෙයක් කියන්න පුළුවන් සක්මන් භාවනාව සම්බන්ධයෙන් අපි අර කියපු විදිහට සක්මන කරගෙන යනවා. හැබැයි හැරෙන තැනදී සමහරවට උතනදී සතිය කැඩෙන්න පුළුවන්. මොකද හැරෙන තැන ඊට වඩා පොඩ්ඩක් වෙනස් නිසා. හැරෙන තැනට ආවහම අපි දුමු සක්මනේ කෙලවරට ආවහම එකපාරට හැරෙන්නේ නැතුව හිට ගන්න. ඕනනම් හිටගෙන ඉන්න බවත් මෙනෙහි කරන්න. හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඒතර අර අකණ්ඩව දැන් වම දකුණ කියාගෙන නැත්නම් ඔසවනවා, තබනවා කියාගෙන මෙනෙහි කරගෙන ආවා. ඔන්න දැන් නතර වුණා, හිටගත්තා කියලා මෙනෙහි කරා. ඊට නැවත වම දකුණ කියලා කෙටි පියවර කීපයකින් ආපස්සට හැරෙනවා. හැරුණ ගමන් ආපස්සට එන්න එපා, මේ පැත්තට එන්න එපා. ඒ වෙනුවෙන් නැවතත් පොඩ්ඩක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බව Taman දැනගන්නවා. ඕනනම් මෙනෙහි කරනවා හිටගෙන ඉන්නවා කියලා. ඊළඟට ඔන්න වම දකුණ කියලා ආපස්සට එනවා. ඉතින් ওই වගේ අපිට තවත් පොඩ්ඩක් ඔය ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ අරමුණ වෙනස් වෙනවා. නමුත් අපි අඛණ්ඩ සතියක් පවත්වනවා. ඒක තමයි තාම වැදගත් මෙතෙන්දී. ඉතින් ඒ කටයුත්තක අපිට සාර්ථක කරගන්න පුළුවන් නම් ටික ටික අපේ සතිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට ආනාපාන සතිය ගැන ඉතින් මම හිතනවා යමක් කියුණා කියලා. ඕනනම් මම තව ටිකක් ඔය පිම්බීම හැකිලිම භාවනාව ගැනත් පොඩි උපදෙසක් දෙන්නම්. මොකද ඇතම් කෙනෙකුට ආනාපාන සතියම සාර්ථක වෙන්නේ නැහැ. සමහරවිට උත්සාහවත් වෙනවා ඒ උනාට ඒ තරම් අහු වෙන්නේ නැහැ. ඉතින් කෙනෙකුට පුළුවන් ඒ වෙනුවට දැන් අපි හිතමු වාඩි වෙලා හොඳට මේ ඉරියව්ව සකස් කරගෙන ඉන්නවා පහසුවෙන් ඉන්නවා ඉරියව්ව හොඳට සකස් කර ගන්නවා. කියන්නේ ඉරියව්ව සකස් කර ගැනීමත් ඊටාම් වැදගත්. අපි නිකන් ඔය ආවට ගියාට වාඩි වෙනව නෙමෙයි. ටිකක් හරිබරි ගහලා සකස් වෙලා වාඩි වෙන්න ඕනේ. මොකද කායික වශයෙන් පහසුවක් දැනුනොත් තමයි අපිට මේ හිතේ එකඟතාවයක් දියුණු වෙන්නේ. එකඟතාවයක් වැඩෙන්නේ. අපි නිකන් අඩමානෙට ඉන්නවා නම් ඇලවෙලා ඉන්නවා නම් මේ දේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා සමබර ඉරියව්වක් අවශ්‍යයි. හොඳට සමබර ඉරියව්වක් පවත්ව ගන්නවා. කය ඍජුව තියාගන්නවා, ඔළුව කෙලින් තියාගන්නවා. ඊළඟට අපි තුමු අත් දෙක එක්කෝ මෙහෙම තියාගන්න හරි, මෙහෙම හරි, මෙහෙම හරි කැමති දෙයට තියාගන්න පුළුවන්. ඊළඟට හොඳට අපි මේ ඉන්න ඉරියව්ව මෙනෙහි කරනවා. ඔන්න දැන් මම වාඩිලා ඉන්නේ. මේ මොහොතේ වෙන වෙන දේවල් කල්පනාවක් නැහැ, අතීතය අනාගතේ නැහැ. මෙන්න මේ මොහොතේ මේ කය වාඩිලා තියෙනවා. හොඳට මේ ඉරියව්ව පොඩ්ඩක් මෙනෙහි කරනවා. අපි හිතමු දැන් අත් දෙක හොඳට මේ ස්පර්ශ වෙනවා. පාද දෙක ස්පර්ශ වෙනවා. පාද නැමිලා තියෙනවා. කොට්ටෙත් එක්ක යම් පීඩනයක් එදිලා තියෙනවා. කයේ බර දැනෙනවා. මේ මේ යම් සංකේත හරහා තමන් හොඳට වාඩිලා ඉන්න බව අරමුණු කරනවා. එහෙම පොඩ්ඩක් මේ ඉරියව්වේ හිත පවත්වනකොට කෙනෙකුට දැනෙන්න පුළුවන් මේ හුස්ම ගැනීමත් එක්ක හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් එක්ක මේ උදර ප්‍රදේශයේ යම් චලනයක් සිද්ධ වෙනවා. උදරේ යම් ප්‍රමාණයක් ඉස්සරහට ගමන් කරනවා. පිම්බෙනවා කියලා ඉතින් අපි දැනගන්නවා. ඊළඟට ඔන්න හුස්ම පිට වෙලා යනවා, හැකිලෙනවා. එතකොට මේ උදරය ආපසර ගමන් කරනවා. අපිට පුළුවන් නම් මේ උදරයේ පිම්බීමත් හැකිලීමත් අවධානයෙන් ඉන්න. ඒ පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. අර ආනාපාන සතියට හුඟාක් සමාන්තර ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ. ඊට හුඟාක් සමානයි. ඒ නිසා මේ පිම්බීමක් ගානේ දැනුවත් වෙනවා. හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. අර අර ආනාපාන සතියේදී වගේම ආස්වාසයක් ගානේ දැනුවත් වෙනවා ප්‍රාස්වාසයක් ගානේ දැනුවත් වෙනවා. ඒ වගේමයි මෙතනදිත් පිම්බීමක් ගානේ දැනුවත් වෙනවා හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. එතකොට අර ආනාපාන සතිය වැඩෙනවට හුඟක් සමානව මේ භාවනාවත් වැඩෙනවා. එකම දේ අපි අවධානය යොමු කරන්නේ මේ උදර ප්‍රදේශයේ නාසිකාග්‍රේ නෙමෙයි. ඉතින් කාට හරි ආනාපාන සතිය ඒ තරම්ම මේ සාර්ථක වෙලා නැත්තම් උත්සාහ කරාට වැටහෙන්නේ නැත්තම් තමන්ගේ අවධානය මේ උදර ප්‍රදේශයට ගන්න. එතකොට තමන්ට තේරෙවි මේ උදරේ යම් චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනය ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඉතින් මේ දේවල් කරලා බලලා මට පොඩ්ඩක් වාර්තා කරන්න. මොකද මෙතෙන්දී ඊටාම් වැදගත් අපි මේ දේවල් ප්‍රායෝගික පුහුණු වෙන එක. ඒකයි පුළුවන් තරම් අපි මෙතන පැයක් භාවනා ඉඳගෙන කරන්නත් ඊළඟ තව පැයක් සක්මන් කරන්නත් යොදවලා තියෙන්නේ. මෙතන පුළුවන් තරම් ප්‍රායෝගික තමන් පුහුණු වෙන්න. පුහුණු වෙලා මේ අත්දැකීම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට පොඩ්ඩක් තව යමක් කියන්න ඕන නම් ඉදිරිපත් කරන්න ඕන නම් අන්න අවස්ථාව තියෙනවා. නිසා පුළුවන් තරම් මේ අවස්ථාව මේ දවස් කීපය තමන්ගේ භාවනාව ප්‍රායෝගිකව පුහුණු වීම සඳහා යොදා ගන්න. කාට හරි ප්‍රශ්නයක් වාචිකව යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. තවදුරටත් පැහැදිලි කරගන්න ඕන නම් ඉදිරිපත් වෙන්න කවුරු හරි පැහැදිලි තැනක් තියෙනවා නම්. මූලික අවස්ථාවනේ. ඊළඟ තවත් ඕන නම් ඔව් කියන්න එන්න. හොඳයි. සරණයි. සරේ අපි හැමදෙරුනේ මේ මම මේ ස්ථානේන භාවනාවට ආවේ අදමයි. නමුත් මම වෙන භාවනා මධ්‍යස්ථානක භාවනා කරලා දිනවා. එතෙන්දී ආනාපාන සති භාවනාව ගොඩක් දුරට පුරුදු පුහුණු කළා. එතෙන්දී මට දැනුණා භාවනා ආනාපාන සති භාවනා කරනකොට රේඛාවක් යම්සේ රේඛාවක් ඇවිල්ලා නාසාගය අතර රැඳිලා එතනින් එහාට අපිට කියා දුන්නේ එතෙන්දී ඒ භාවනාව කරන අවස්ථාවේදී මම දුටුවා මගේ හිත තුලින් ගෞතම බුදුරජාණන් වහන්සේ රස්මාලාවක් හිඳිලා ප්‍රතිමාවෙන් පන්සි සමාදන් කෙරෙව්වා මාව. එතන එහාට අපිට ඒක උන්නේ කියද්දී නෑ නැවත ඊට පස්සෙ ආයේ කායानुපස්සනා භාවනාව මට අපිට හුරු කළා. එතෙන්දී ඒ ගැන කය ඇතුළ බලන හැටි කියලා දුන්නා. එතනදි මම බය වුණා. ඉතින් අපේ හාමුදුරුවනේ මං අන්න ඒක ගැන අහන්න ඕනි මට. ඇයි ඒ බය වෙන්න හේතු වුණේ මට මේ කය ඇතුළ දැක්කහම මං ගොඩක් බය වුණා. එතනින් මම ඒක නතර වුණා. නතර කළා මම බය වුණ නිසා. හරි. මට ඒක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. හොඳයි හොඳයි. මේ ආනාපාන සතිය කරද්දී ඇත්තටම අපේ හිත අපි ඇත්තටම මේ පොදුවේ ඇත්තටම හැමෝටම කියන්නේ අපේ හිත හොඳට සියුම් වෙලා ඔය වගේ හුස්ම සමනය වෙනකොට ඇත්තටම මේ හිතේ යම් තැම්පත් වෙලා තියෙන යම් යම් සංඥාවන් එන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ගැඹුරින් කියනවා නම් අපි මේ ස්කන්ධ පහෙන් මේ විඥාණය ඇසුරු කරනවා එක්ක රූප රූපයක් එක්ක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංස්කාරයක්. ඉතින් අපි මේ රූප කර්මස්ථානයක් තමයි ආනාපාන සතිය මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. ඒතකොට ඒක තව තව සියුම් මේගෙන සියුම් මේගෙන යනකොට අර විඥාණය ඉන්න හරියට මේ රූප කර්මස්ථානය නැත්නම් රූපය ප්‍රමාණවත් නැති හින්දා එයා ඇතුලෙන් සංඥාවන් හදා ගන්නවා. ඇතුලේ තැම්පත් වෙලා තියෙන දැන් අපිට බුදුහාඳුරෝගේ සංඥාවන් අපි දැකපු රූප සම්බන්ධයෙන් නැත්නම් අපි යම්සි දෙවි කෙනෙක්ව දැකලා තියෙනවා නම් නැත්නම් රූප දැකලා තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් නැත්නම් අපි දැකපු අපේ මළගිය කෙනෙක් සම්බන්ධයෙන් ඔය নানা ප්‍රකාර දේවල් නැත්නම් අපි බෝධීන් වහන්සේ කෙනෙක් නැත්නම් චෛත්‍යයක් මේ වගේ මේ අපේ චරිතානුකූලව යම් යම් සංඥාවන් එන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ සංඥා එකක්වත් නෙමෙයි නිවැරදි පාර. ඉතින් අපි ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්කා වුණත් මෙතෙන්දී සංඥාවක් පමණයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ නෙමෙයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පෙනුණත් වැඩක් නැහැ. මෙතෙන්දී කරන්න තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කළා අර ආනාපානයෙන්ට හිත ගන්න. කියන්නේ අපේ දැනුවත් භාවය. කියන්නේ විශේෂයෙන්ම භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්වන භාවනාව සම්පූර්ණ මේ යන්නේ මේ ඍජු දැනුවත් භාවයක් කරහා. එහෙම නැතුව හිතින් හදන මොකක්වත් සංඥා ඔස්සේ යන්න එපා. සංඥා ඔස්සේ ගියොත් අතරමං වීමක් වෙන්නේ. සමහර ලාවට ඒ කියන්නේ මේ සංඥා රූපීය සංඥා විතරක් නෙමෙයි. දැන් මහත්යට පෙන්නලා තියෙන රූප සංඥාවක්. නමුත් සද්ද පවා සමහරට කෙනෙකුට ඇහෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත හොඳට තැම්පත් වෙනවා. හිතන්න නිකන් බෙල්ලයක් ගහනවා වගේ ඇහෙනවා. නිකන් පිරිත් කියනවා වගේ ඇහෙනවා. නැත්නම් ඒ වගේ දේවල් හිතේ අපේ තැම්පත් වෙලා තියෙන යම් යම් සංඥාවන් එන්න ඉඩ තියෙනවා. හැමෝටම නම් එන්නේ නැහැ. ඇතම් චරිතවලට ඔය වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් පස්සේ යන්න එපා. හොයන්න යන්න එපා මේ කවුද කින්ද මන්ද කොහෙද කියලා මොකක්වත් හොයන්න යන්න එපා. තේරුම් ගන්න මේක හුදු සංඥාවක් පමණයි. මගේ අවධානය තියන්න ඕනේ ඍජු අත්දැකීමක දැනුවත් භාවයක. ඒක හොඳට අපිට චෙක් කරලා බලන්න පුළුවන්. ඒක හොඳට අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක තමයි මේ ආනාපාන සතිය. ඒ කියන්නේ හුස්ම රැල්ල ඇතුල් වෙනකොට නැත්නම් මේ වදිනකොට අපිට දැනෙනවා. ඒක දැනීමක් නේ තියෙන්නේ. අන්නේ දැනීමට තමයි යොමු වෙන්නේ. පිම්බීම හැකිලිම කියන්නේ අපිට දැනෙනවා. වේදනාවක් කියන්නේ අපිට දැනෙනවා. අන්නේ දැනුවත් භාවයට තමයි අපි මුල් තැන දෙන්නේ. ඒ නිසා ඔය ආනාපාන සතිය කරගෙන යන්න කරගෙන යනකොට අපිට ඔය වගේ හොඳට හිත තැම්පත් වෙනවා, සියුම් වෙනවා. හිතන්න ආයෙත් ඔය වගේ මොනා හරි රූපයක් පේනවා. ඊට පස්සේ ඒක එහෙම්ම අතහැරලා දාලා මේ ආනාපානෙ දිගේම ඉන්න. හොඳට එතකොට හිතන්න රේඛාවක් ආවත් ඒකත් වැඩක් නැහැ. ඒකත් අතහැරලා දාන්න. මේ පේන දේවල් එකක්වත් ඔස්සේ යන්න එපා. ඒ වෙනුවට අපිට තියෙන මේ දැනෙන දැනෙන්නේ මොකද්ද? මේ වෙලාවේ තාම හිතන්න මේ හොඳට සූම් වෙලා දැන් හුස්ම ගන්නත් තියෙනවා. දැන් මේකේ ආස්වාසය නම් ඔන්න සිසිල්ව දැනෙනවා. ප්‍රස්වාසය නම් ඔන්න උණුසුම්ම දැනෙනවා. ආස්වාසය තමයි දීර්ඝව දැනෙනවා. ප්‍රස්වාසය කෙටිව දැනෙනවා. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපේ අවධානය වැඩියෙන් යොමු වෙන්න ඕනේ. ඊළඟට අර මහත්ය කිව්වා වගේ හොඳට ආනාපානයෙන් හිත එකඟ වුණාට පස්සේ සමහර ලාවට මේ කයේ කයට හිත යොමු කළොත් සමහරට අභ්‍යන්තර වශයෙන් තියෙන මේ ඉන්ද්‍රයන් පේන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තට බය වේතු දෙයක් නෙමෙයි. ඉතින් ඕකත් එක්කනේ අපි හැමදාම ඉන්නේ නේද? ඉතින් <laughs> දැන් වෙලා තියෙන අපි යට සැකෙල්ලක් දැක්කම බය වෙනවා. හැබැයි අපේ ඇතුලේ තියෙන්නේ තෝකමයි. <laughs> ඉතින් ඒ නිසා මේ බිය වේතු දෙයක් නෙමෙයි. ඉතින් අපි නිදාගන්නෙත් ඕකත් එක්කමයි. ඉන්නේ උපන් දවසින් තමයි ඕවත් එක්ක තමයි ඉතින්. මේක අර අපේ තියෙන මේ මේ මෝහය නිසා තමයි ඉතින් අපි ඒවට ඇලිලා මේ ලස්සනයි කියලාගෙන ඉන්නේ. නමුත් ඇතුලේ තියෙන ඔය ඉතින් බඩු ගොඩක් ඇතුලේ දාගෙන තමයි ඉන්නේ අපි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය අතිපූජනීය ස්වාමින් වහන්සේ මේ මාගේ ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනයි. පර්යංක භාවනාව. කොතරම් උත්සාහ දරුවත් තවම හිත එකඟ කර ගැනීමට බැරි වුණේ. සක්මන් භාවනාව ඊයේ සවස් භාගයේ සිට අද දහවල් වන විට සක්මන් භාවනාවේදී තරමක් දුරට සිත ඒකාග්‍ර විය. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. හොඳයි. පොඩ්ඩක් සක්ම මොකද්ද මේ වාර්තා ඉදිරිපත් කරද්දී පොඩි කරුණු කීපයක් මම මතක් කරන්න ඕනේ. කියන්නේ වාර්තාවට ඇතුළත් කරන්න අ කියන්නේ තමන් කොච්චර කාලයක් විතර භාවනා කරලා තියෙනවද? ඊළඟට ඉඳගත්tාම මොකද්ද තමන්ගේ මූල කර්මස්ථානේ හිතන්න ආනාපාන සතිය නම් කරන්නේ මෙන්න මේකයි මගේ මූල කමටහන නැත්නම් පිම්බීම හැකිලිම නම් කරන්නේ මෙන්න මේකයි මූල කමටහන නැත්නම් ඉන් එහා ගිහිල්ලා අපි හිතමු විපස්සනාවකට කොහෙද හරි යම් කොටසක් නම් කරන්නේ මෙන්න මේකයි දැන් කරන්නේ කියලා ඒ කටයුත්ත පොඩ්ඩක් කියන්න නම කියන්න ඊළඟට කොහොමද තමන් ඒ දැන් අරමුණ අත්දැක්කේ මොන මොන විදිහකටද මේක හැසුරුනේ කියන ඒ කාරණාව කාරණාවන් ටික මේ ඇතුළත් කරන වார்த்தාවට ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී තම මොනවා හරි ප්‍රශ්න ඉදිරිපත් වුණා නම් නැත්නම් ප්‍රශ්න පැන නැග්ගනම් ඒකත් ඉදිරිපත් කරන්න. ඊළඟට අපි හිතමු සක්මන් භාවනාව ගැන. ඔන්න සක්මනා මෙන්න මේ විදිහටයි මම කරන්නේ. මෙන්න මේවයි අත්දැකීම්. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි මට මතුවුනේ කියලා ඒ වගේ පොඩ්ඩක් යම් පමණක විස්තර කිරීමක් කරන්න. එතකොට තමයි එතකොට අපිට පොඩ්ඩක් මේක ගැන හොඳට තව පොඩ්ඩක් මේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒසත් නිකාම කෙටියෙන් වාක්‍යයක් ලියන්න එපා. අද මං සක්මනට ගියා හිත එකඟුනේ නැහැ කියලා කිව්වහම ඉතින් <laughs> ඒ එකඟ කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් එක පාටම නම් මේක එකඟ වෙන්නේ නැහැ. උත්සාහත් වෙන්නයි තියෙන්නේ. මොකද මේ හිත එකඟ කරන ගතියකින් නෙමෙයි අපි මේකත් එක්ක කටයුතු කරලා තියෙන්නේ. අපි එයාට ඕන ඕන අරමුණු වල රැඳිලා ඉන්න තමයි අපි ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ආ ඉතින් අපිව කැමැති කැමැති අරමුණු වලට එකඟ යනවා. දැන් අපි මේ උත්සාහත් වෙන්නේ එයා කැමති අරමුණේ නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියපු අරමුණක දැන් හිත තියන්නයි උත්සාහත් වෙන්නේ. නිසා බුදුහාමුදුරුවෝ කියනවා ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ මිහිති පජානාති. දැන් මේ යනකොට යන බව දැනගෙන ඒ කටයුත්තේ යෙදෙනවා. අපි ඕන තරම් ඇවිදලා තියෙනවා. නමුත් ඒ ඇවිදින ඉරියව්වේ අපේ හිත පිහිටලා නැහැ. අපි කඩපලට යනවා, රාජකාරී කරන තැන් වලට යනවා, gedara ඕන තරම් අපි ඇවිදිනවා. නමුත් කොයිතරම් ඇවිද්දත් අපි මේ හිත තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනත් ලෝකවල. දැන් අපි බලනවා මේ ඇවිදීමේ ඉරියව්වේ හිත පවත්වන්න. අන ඉරියාපත භාවනාවක් තමයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාව ඔන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අපි හිතුවට මේක ඒ තරම්ම සරලයි කියලා මේක සෑහෙන ගැඹුරකට බුදුහාමුදුරුව එක්කගෙන යනවා. මොකද හොඳට මේ ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් වුණා නම් සක්මනේ හොඳට හිත පවත්වන්න පුළුවන් වුණා නම් හිතන්න සමු පුළුවන් තරම් අපි අතීතේනොත් හිත මුදවගෙන අනාගතේනොත් හිත මුදවගෙන මේ වර්තමාන මොහොතේ දැනෙන මේ ස්පර්ශයේ හිත පවත්වනවා නම් හොඳට දැනුවත් වෙනවා නම් ඔන්න හොඳට අපිට මේ ධාතුන් සම්බන්ධයෙන් හොඳ වැටහීමක් එන්න පටන් ගන්නවා. මොකද මේ සක්මන් භාවනාව හරහා අපිට හොඳ ධාතු මනසිකාරයකට ඊළඟට යන්න පුළුවන්. ධාතු මනසිකාර භාවනාවට හොඳට යමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ එකතකින් <clears throat> මේ කමඨහන් කියනවා හරි සරලයි. දැන් හුස්ම ගන්න එක ගැන දැනුවත් වෙනවා කියන එක මේ ඒතරම් මහා මේ සංකීර්ණ දෙයක් නෙමෙයි. අපි කවුරුත් හුස්ම ගන්නවා. අපි අවධානයේ නාසිකාග්‍රේ තියාගෙන ඉන්නවා. එතකොට මේ හුස්ම රැල්ලක් ගානේ අපි දැනුවත් වෙනවා. ඊළඟ ප්‍රශ්වාසය ගානේ දැනුවත් වෙනවා. ඊළඟ ආශ්වාසය ගැනත් දැනුවත් වෙනවා. ප්‍රශ්වාසය ගැනත් දැනුවත් වෙනවා. මෙන්න මේ විදිහට දැනුවත් වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හුස්ම රැල්ලක් පාසා අපේ සතිමත් භාවය දියුණු වෙනවා. ඒ නිසා මේක මේ බහුලීකృత වීම හරහායි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක වාරයක් දෙකක් බැලුවා කියලා ප්‍රමාණවත් නැහැ. ඒකයි අපි මේ 10000 වාරයක් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම නැවත නැවත නැවත නැවත හිත පැවැත්වීම හරහා තමයි අන්න සතිමත් භාවයේ දියුණු වෙන්නේ. ඒ නිසා උත්සාහයෙන් කරන්න මුලදී ටිකක් අමාරු වෙයි. මොකද අපේ හිත පුරුදු නැති නිසා මේ වගේ සරල අරමුණක ඉන්න. නමුත් මේක පුහුණු කිරීම හරහා එයා මේ ශක්තිය එයාට ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පළමුව පාදය දකුණ හා වම වශයෙන්ද ඉන්පසු পায় එසවීම තැබීම වශයෙන්ද පසුව එය එසවීම ගෙන යාම තැබීම වශයෙන්ද කොට පසුව තැබීම පමණක් මෙනෙහි කරමින් ඇවිදීම හෙවත් සක්මන් කිරීම සිදු කෙරිමි. ඉන්පසු ඒ විදර්ශනාවකට ගැනීමේදී කළ යුතු දේ පහදා දෙනමින් කාරණිකව ඉල්ලා සිටිමි. පසුව සක්මන් භාවනාව පරයන්ක භාවනාව සඳහා උපයෝගී වන ආකාරයද පැහැදිලි කරන ලෙස ඉතා කාරණිකව ඉල්ලා සිටිමි. හොඳයි. ඒක පාඩම ඉතින් ඔතන අපි කියන්නේ බලෙන් ඊළඟ කොටසට ගෙනියන්න බෑ. මෙතන අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සක්මන් භාවනාවෙන් අපි මේ කරන ක්‍රියාවලිය හරහා අපේ සතිමත් භාවය දියුණු වෙන්න හිතේ සමාධිමත් බව දියුණු වෙන්න ඕනේ. ඒක දියුණු වුණා තමයි ඊළඟ පියවරට යන්න පුළුවන්. නමුත් අපි ඊළඟ පියවර දැනගෙන හිටිය පමණින් අපි පියවර දෙක තුනක් නැත්නම් සක්මනේ වාර දෙක තුනක් ගිහිල්ලා ඊළඟ පියවරට යන්න බෑ. මේක එහෙම වෙන්න පුළුවන් පාරක් නෙමෙයි මෙතන තියෙන්නේ. හිතන්න අපි පුංචි පැලයක් මේ ඉඳලා අපි බලාපොරොත්තු වුණාට මේක ඊළඟ මේට මේක තව අඩියක් ඉස්සෙන්න ඕනේ කියලා මේක අපි අපි බලාපොරොත්තු වුණාට මේක ඉස්සෙන්නේ නැහැ. ඒක වර්ධනය වෙන්නේ ඒ ක්‍රමානුකූලව. හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. ඒ වගේමයි මෙතන හිතත් නිසා අපිට තිබුණ අපි දැනගෙන හිටියට ඊළඟ පියවර මෙන්න මේකයි කියලා මේක අපිට ඊළඟ පියවරට අපේ කැමැත්තට යන්න බෑ. නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ හේතුන් ටික සම්පාදනය වෙලා මේ හිත කියන මේ ස්වභාව ධර්මය වර්ධනය වෙන්න ඕනේ. අපි කරන්න තියෙන්නේ අදාළ මේ කටයුත්තේ යෙදීම. සක්මනේ ඔන්න උදෙත් ගිහිල්ලා සක්මන් කරනවා. ඊළඟටත් ආයෙත් ගිහිල්ලා සක්මන් කරනවා. ඊළඟටත් ආයෙත් ගිහිල්ලා සක්මන් කරනවා. අන්න ඒ විදිහට අපිට තියෙන මේ කටයුත්තේ යෙදීම යෙදීම හරහා තමයි ඒක තව තව පෝෂණය වෙලා එන්නේ. එතකොට ඉතින් දැනුමක් වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ මුලදී අපි අර වම දකුණ කියලා හරි නැත්නම් ඔසවනවා තබනවා කියලා හරි මේ කටයුත්ත කරගෙන යනවා. පස්සේ ඉතින් Tamanට පුළුවන් වෙනවා අර වම දකුණ කියන්නේ නැතුව ඔන්න මෙනෙහි කිරීමකින් තොරවත් මේ දේ කරන්න. ඒ කියන්නේ දැන් හිත පිට යන්නේ නැහැ. හොඳට මේ දැන්න දේවල් එක්කම ඉන්න පටන් ගන්න. ඔන්න ඊළඟ පියවර කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න තවත් එහාට ගිහිල්ලා ඒ දැනෙන දේවල් Tamanට බලන්න පුළුවන් කොහොමද මේ කියන්නේ එකපාරටම අපිට සියල්ල දැනෙනව නෙමෙයි. අපිට මුලදී සතිමත් බව අඩු නිසා මුලදී තියෙන ප්‍රශ්නේ තමයි හිත පිට යන එක වළක්වගෙන කොහොමද මෙතෙන්ට ගන්නෙ. අපි තුමු මේක ජයගත්තා නම් ඊට පස්සේ පුළුවන් බලන්න ඔන්න දැන් මේ හිත පිට යන්නේ නැහැ. දැන් මේ අරමුණේ ඉන්නවා. අරමුණේ ඉන්නකොට Tamanට ඔන්න හිතන්න තද ගතියක් දැනෙනවා. බලන්න මේ තද ගතිය විතරක් නෙමෙයි. මෙතන තවත් දේවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි තුමු මේ ටයිල් පොලවක සක්මන් කරනවා නම් මෙතනත් තද ගතියක් තියෙනවා. ඒ වගේම සිනිඳු බවකුත් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මෙතන සිසිල් බවකුත් තියෙන්න පුළුවන්. ඊළඟ අපි තුමු වැලි පොලවේ නම් සක්මන් කරන්නේ සමහරවිට එතෙන්දී ගොරෝසු බවක් තේන්නත් පුළුවන්. නැත්නම් අවුව තැනක නම් සක්මන් කරන්නේ එතෙන්දී වියලි බවක් නැත්නම් උණුසුම් බවක් තේන්නත් පුළුවන්. ඒ නිසා මෙතන අර ඔය අපිට මුලින් අත්දැක ගන්න හම්බෙන ලක්ෂණ වලට අමතරව තව අලුත් ලක්ෂණ හොයන්න උත්සාහත් වෙන්න. අලුතෙන් මොනවාද මට මෙතන තියෙන්නේ? තව මොනවාද දැනගන්න පුළුවන් කියලා පොඩ්ඩක් අර විමසලි නුවණින් බලන්න. ඊට අමතරව පාදයේමත් මුළු පාදයම එකපාර ස්පර්ශ වෙන්නෙත් නැහැ. සමහරවිට ඔන්න විලුඹ ස්පර්ශ වෙනවා. ඊළඟට ඔන්න මැද කොටස ස්පර්ශ වෙනවා. ඊළඟට ඔන්න ඇඟිලි ස්පර්ශ වෙනවා. ඇඟිලි වල පවා මුළු ඇඟිලි පහම එකපාර ස්පර්ශ වෙන්නේ එක එක ඇඟිල්ල තමයි එක එක වෙලාවට ස්පර්ශ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අන්නේ විස්තර බලන එක තමයි ඊළඟ පියවර වශයෙන් කරන්න තියෙන්නේ. ඊළඟට මේ හැම එකක්ම හරහා අන්තිමට මේ ධාතුන්ගේ ලක්ෂණ තමයි මතුවෙන්නේ. අර කලුණුත් කිව්වා වගේ බුදුහාඳුරෝ මේ සම්පූර්ණ භෞතික ලෝකය මේ සතර මහා ධාතුවක ස්වභාවයක් වශයෙන් පෙන්වනවා. පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක් වශයෙන් පෙන්වනවා. පටවි ධාතුවේ ස්වභාවය අපිට දැනගන්න තියෙන්නේ ඒකේ යම් යම් ලක්ෂණ හරහා. උදාහරණයක් වශයෙන් පටවි ධාතුව තද ගතියකින්, රළු ගතියකින්, බර ගතියකින්, සිනිඳු ගතියකින්, සැහැල්ලු ගතියකින් ඔන්න ඔයගේ ලක්ෂණ හරහා තමයි පටවි ධාතුව නිරූපණය වෙන්නේ. ඊළඟට ආපෝ ධාතුවක් වැగిරෙන ස්වභාවයකින්, තෙත් ගතියකින්, නැත්නම් පිඬු කරන ගතියකින් තමයි ආපෝ ධාතුව නිරූපණය වෙන්නේ. ඊළඟට තේජෝ ධාතුව උණුසුම් සිසිල් ගති වලින් නිරූපණය වෙනවා. ඊළඟට වායෝ ධාතුව සෙලවෙන ගතියකින් නිරූපණය වෙනවා. නැත්නම් පිම්බෙන හැකිලෙන ගති වලින් වායෝ ධාතුව නිරූපණය වෙනවා. එතකොට මේ කොහේ හරි අපි මේ ලක්ෂණ ටික හඳුනා ගන්නවා නම් ඒ හඳුනාගන්නේ මේ ධාතු ස්වභාවය. ධාතු ලක්ෂණ තමයි අපි හඳුනාගන්නේ. නිසා අපි මේ සක්මන් භාවනාවේදීත් මුලදී වම දකුණ කියලා ওই විදිහට පටන් ගත්තට පස්සේ හොඳට අර සංසුන් වෙච්ච හිතකින් හොඳට මේ එකම කරගෙන හිත යනකොට අර ධාතු ලක්ෂණ තමයි අපිට මතුවෙන්න ගන්නෙ. ඊළඟට අපි ඉඳගෙන කරන භාවනාවේදීත් අපි තුම් පිම්බීම හැකිනීම භාවනාවක් කරගෙන යනවා. එතෙන්දී අපිට මේ පිම්මීමක් හැකිලීමක් ගානේ ඔන්න දැනුවත් වෙනවා. අපි පස්සේ මෙනෙහි කිරීම අත්හැරලා දාලා හොඳට මෙතන මේ දැනුවත් භාවය තුළ ඉන්නවා නම් ඔන්න අපිට එතනත් ධාතු ස්වභාවයක් තමයි මතුවෙන්නේ. ඒ නිසා සක්මනයි පරයන්කයි අතර වෙනසක් නැති වෙලා සම්පූර්ණයෙන් මෙතන ධාතු ලක්ෂණම මතුවෙන ගතියක් තියෙනවා. සමාවෙන සම්මිත ආමන්ත්‍රණයක් නෑ වාක්‍ය තුනක් පමණයි ඒකේ තියෙන්නේ. එක සක්මන් භාවනාව කිරීමේදී මගේ ඇඟේ බර යටිපතුලට දැනෙනා වගේ දැනෙනවා. අංක දෙක යටිපතුල පොළවට තද වෙලා වගේ දැනෙනවා. අංක 3 සිත එකඟ වී තිබීම නිසා රාග දේශ මොහ සිතට ආවේ නැත. එපමණයි. හොඳයි හොඳයි. හරි. අපිත් කෙටියෙන්ම උත්තර දෙනවා. ඒගොල්ලොත් කෙටියෙන්ම ලියනවා හරි අක මේ අකමැති වචන පාවිච්චි කරන්න. ඉතින් අපිත් කෙටියෙන්ම උත්තර දෙනවා. එතකොට නේද? ඔව් ඔව්. ඔව් ඔව්. ඒක තමයි. මෑනියට මොකක්ද තියෙනවද කියන්නේ? ඔව් කියන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ විනාඩි 15ක් 20ක් විතර මේ සක්මන් භාවනාව මේ කරගෙන යනකොට බාහිර සද්දවලට එච්චර හිත යන්නේ අර මේ යටිපතුල පොළොට ස්පර්ශ වෙන මේ ඒකෙම තියෙනවා. ඔව් ඒ මේ පස්සේ ඊට පස්සේ අර මේ මේ සක්මන් කරන්න බැරි තරමට ඇඟ අර මේ සැහැල්ලු වෙලා යනවා නිකන් වැටෙයිද වැටෙයිද කියලා විශ්වාස නැහැ. ඒ වෙලාවට පරයන්ක භාවනාවට ඉඳගත්තට කමක් නැද්ද? හොඳයි. හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒකට සමහරවිට අපි හොඳට සක්මනේ යනකොට අපිට දැන් කියන්නේ හොඳට මේ අරමුණේ හිත තියෙන්න තියෙන්න සැහැල්ලු වීමක් දැනෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. එතකොට නිකන් අපිට තේරෙන නිකන් අනුන් සක්මන් කරනවා වගේ වෙනත් එක්කෙනෙක් සක්මන් කරනවා අපි පැත්තකින් ඉඳන් නිකන් බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා වගේ තමයි එතකොට තේරෙන්නේ. හිතන්න ඔහොමත් යනකොට අර මෑනියෝ කිව්වා වගේ සමහරවිට දැන් ඕකත් තව සියුම් වෙලා දැන් ඒ තරම් පාලනයක් නැති වෙනවා වගේ වෙන්න පුළුවන් නැත්නම් SPA වීගෙන යනවා වගේ වෙන්න පුළුවන් නැත්නම් මේ අඳුරු වේගන වගේ යනවා වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට එක්කෝ එහෙම්ම හිට ගන්න. එහෙම හිටගෙන එහෙම හිතට එකඟ වෙන්න දෙන්න. හිත එතකොට එතනකට තව ටිකක් සමාධි වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හිමීට පරයන්කට ඇවිල්ලා එහෙම වාඩි වෙන්න. මොකද දැන් අපේ සතිමත් භාවය දියුණු වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ සක්මන හරහා සතිය දියුණු වෙලා තියෙනවා. ඒ ඔය මට්ටමේදී එතකොට සක්මන කියන එක රළු වැඩි. ඒ තව ටිකක් හිත සූම් වෙන්න ඕනේ, සූක්ෂම වෙන්න ඕනේ. ඒ සූක්ෂම භාවය අපිට එක්කෝ එහෙම්ම හිටගෙන හිත තව ටිකක් මේ කායික වශයෙන් මොනවද දැනෙන්නේ කියලා බලලා ඒ සූක්ෂම භාවයට යන්න ඉඩ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරයන්කේ වාඩි වෙලා හොඳට හිත එකඟ කරගෙන තව ටිකක් එසියුම් භාවයකට යන්න ඉඩ දෙන්න පුළුවන්. ඒ නිසා වාඩි වෙන්න තමයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙපා නැමද ලියමි. අද දින පාන්දර 1:30ට පමණ කිසියෙකු ඇඳේ හැපීම නිසා නිින්දෙන් පිබිදුණු මා දැඩි කම්පනකට පත්ව පපුවේ ගැස්ම වැඩි වී අපහසුයෙන් ටික වේලාවක් සිටියෙමි. සෑම දිනකම උදේ 3ට සක්මන් සක්මන් භාවනා සඳහා පිබිදෙනවා. අද දිනේ ද උදේ 3:15ට 15ට සක්මනේ මුල සිට මම මෙතන සිටගෙන සිටීමේ සිතාගෙන පතුලෙහි කමටහන ක්‍රියාත්මක විය. සක්මන ඇරඹි සුළු වේලාවකින් හිසේ බෙල්ල දෙපස සිට ක්‍රමයෙන් ධාතු ගුණ සිරියක් මෙන් නලියන ගතියක් හිරියක් මෙන් නලියන ගතියක් පිට පුරා විහිදී ගියේය. කකුලේද හිරි ගතිය ඇරඹින. ඇඟිලි පුපුරු ගසනාවක් මෙන් ඉහළට විහිදී ගියේය. කමටහනටම ඊටා හොඳින් හිත යොමු කරගෙන පැයක කාලයක් 4:15 දක්වා සක්මනෙහි යෙදුණෙමි. අනතුරුව පර්යංක භාවනාව සඳහා අර්ධ පර්යංකෙන් වාඩි වී හුස්ම ඉහළ පහළ යන ආකාරය බලමින් කයෙන් කය බැලීම ඇරඹීමි. ආස්වාස ප්‍රාස්වාස වාර 10ක් පමණ වන විට හුස්ම නැති වී ගියේය. මා දිකටම කමටහනේ සිටියෙමි. සිරුර දෙස බලා සිටියෙමි. බෙල්ල ඉදිරිපසින් මුහුණ දෙසට කුවවි ගමන් කරන්නාක් මෙන් දැනින. මා ඒ දෙසට හිතුවමු කර විනාඩියක් පමණ ගත වෙනවා සමගම එම ධාතු ක්‍රියාවලියද නැවතින. දැන් හුස්ම බලා සිටියත් නොපෙනෙන බැවින් එම ක්‍රියාව නතර කෙලිමි. නැවතත් භාවනාව ආරම්භ කළත් දීර්ඝව ගෙන යාමට නොහැකිව පෙර ලෙසම නතර විය. මෙලෙස සිදු වූයේ පිබිදීමේදී සිදු හදිසි ගැස්ම නිසා ගැස්ම නිසා දැයි මට සිතෙයි. දිගටම පරයන්ක භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ කමඨාන් සුද්ධ කර දීමේ කුසලයෙන් ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාක්ෂාත් වේයි පතමි. එසේම වේවා. එතකොට මේ කියන්න තියෙන්නේ මේ කියන්නේ භාවනා කරද්දී ඇතැම් වෙලාවට ඔය වගේ කෝපිත වෙනවා වගේ නැත්නම් අතපය පොඩ්ඩක් හෙලවෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒව ගැන ඒ තරම්ම බය වෙන්න එපා, සැක පහල කරගන්න එපා. හිතේ යම් සමාධි ස්වභාවයක් වර්ධනය වෙනකොට ඔය වගේ ලක්ෂණ පහල වෙනවා. ඉතින් ඒවා එහෙම මගහැරලා යනවා. කාලයක් යනකොට ඒවා නැති වෙලා යනවා. ඒ නිසා බය වෙන්න නැතුව දිගට කරගෙන යන්න. ඉතින් අර එකහමාරට හැප්පිලා තියෙන්නේ මේ කවුරු හරි මේ පොඩ්ඩක් වැසිකලියට ගිහිල්ලයි කියලා හිතාගන්නයි තියෙන්නේ. ඒ වෙලාවේ පොඩ්ඩක් ඉතින් හදිස්සියේ යනකොට හැප්පෙනවනේ. ඉතින් <laughs> ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. හෙට හැප්පෙන එකක් නැහැ. <laughs> හොඳයි. එපමණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. අපිට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න එපමණයි. කරුණක් වශයෙන් කියන්න තියෙනවා අපි ඇත්තටම මේ අර පුළුවන් තරම් මෙහෙදී අපේ මේ සතිමත් භාවය දියුණු කරන්න සතිපට්ඨානෙට මුල් තැන දීලායි කටයුතු කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් අද මේ ගත වෙන දවස් කීපය පුළුවන් තරම් සතිය දියුණු කර ගැනීම සඳහා වර්තමානයේ හිත පැවැත්වීම සඳහා උත්සාහවත් වෙන්න. අනිත් අයත් එක්ක කතා බහ කර කර මේ ඉන්න යන්න එපා. පුළුවන් තරම් හුදේකලාව තමන් එක්කම ඉන්න උත්සාහවත් වෙන්න. ඒ වගේමයි කොහේ හරි වෙලාවක හිත අතීතයට ගිහිල්ලා කතාගතකත ඉන්නවා නම් අනාගත දේවල් ගැන කතාගතකත ඉන්නවා නම් ඒ වෙලාවේදී බලන්න තමන් හිටගෙන නම් ඉන්නේ ඉරියවට හිත ගන්න. ඉඳගෙන නම් ඉන්නේ ඉරියවට හිත ගන්න. කෑම කමින් බොමින් නම් ඉන්නේ එතෙන්ට ඉරියව හිත ඒ ඒ වැඩේට හිත ගන්න. ඒ නිසා මේ අපේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඕනම ඉරියව්වක් මේ කය පවත්වන ඕනම ඉරියව්වක් අපේ සතිය දියුණු කර ගැනීම සඳහා වළංගුයි. ඒ වගේමයි අපිට දැන් ඔය සම්පජඤ්ඤ පබ්බේදී බුදුරජාණන් වහන්සේ කියනවා අපි හිතමු එහා පැත්ත බලනකොට ඒ ගැන දැනුවත් වෙනවා. මෙහා පැත්ත බලනකොට ඒ ගැන දැනුවත් වෙනවා. ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ ගැන දැනුවත් වෙනවා. ආහාර ගන්නකොට, වතුර පානය කරනකොට ඒ ගැන දැනුවත් වෙනවා. ඊළඟට වැසිකිලි කැසිකිලි ගන්නකොට ඒ ගැන දැනුවත් වෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම මේ සතිය දිනු කර ගැනීම සඳහා භාවිතා කරන්න බැරි කිසිම ක්‍රියාකාරකමක් නැහැ. සියලුම ක්‍රියාකාරකම් මේ සතිමත් භාවයේ දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා උත්සාහත් වෙන්න මේ කිසිම දෙයක් අනිත්‍යයට කළා දෙන්න බෑ. නිසා මට කියන්න පුළුවන් ඕගලන් උනන්දු කරන එක විතරයි. තම තමන්ම උත්සාහත් විය යුතුයි. බුදුරජාන් වහන්සේ කියන්නේත් ඒකමයි. බුදුහාමුදුරුවෝත් කියනවා මේ තමන් වහන්සේ ඇවිල්ලා මඟ පෙන්වන්නෙක් මාර්ගෝපදේශකෙක් පමණයි. අපි දැනගන්න ඕනේ අපේ වැඩේ කරගන්න. ඒ නිසා පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය මේ උනන්දුවෙන් උත්සාහයෙන් අනිත් අයටත් කරදර නොවෙන්න Taman ආදර්ශයක් වෙන විදිහට පුළුවන් තරම් උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙමනම් අපි පැයක වගේ ආසන කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි අද සවස් 5ට ධර්ම දේශනා වාරය සඳහා මුණ ගැහෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.